ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද අඟා බ්‍රහස්ත සෙනසුරාදාවක් ලැබිලා තියෙන. අපි සෙනසුරාදා බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවකට. ඒ ධර්ම සාකච්ඡාවේදී මුල් විනාඩි සල්පේ අපි යෝගාශ්‍රමයේ කතිකාවත හරි අපේ දිනචරියාව හරි කියවීමෙන් සම්ප්‍රදාන කෝල ආරම්භයක් ලබා ගන්නවා. ඒකට විනාඩි සල්පයක් අපි ගත කරනවා. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ එදා නතර කරපු තැන ඉඳලා පාඩයක් කියවලා සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. ඉතින් මේ මාතෘකා දිගේ හෝ අප අපතර තියෙන එදිනෙදා ප්‍රශ්න ධර්මීය ප්‍රශ්න මතින් හෝ විරුද්ධ සාකච්ඡාවක් වඩපත් වෙනවා. දැන්ටමත් මෙල්බන් නගරේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මේ මතක් කිරීම කරාට පස්සේ අපි ඉල්ලා හිටනවා 13 කුටියේ එදා නැත කරපු තැන ඉඳලා අපිට විවස්ථාව කියවීමේ සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදියට. ඔව් සර්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 සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සදා නොගත යුතුය සාදා සාදා නොගත යුතුය විෂභාගයන් හාද සභාග වූද බාලතරණයන් බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදුතුම් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මන්ද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකල යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන බික්ඛුණා කප්පියේපින කාතබ්බා කප්පියේහි න කප්පියේහි න කාතබ්බා කප්පියේහි න කාතබ්බා කප්පියේහි න කාතබ්බා ආමිසත්ථාය ලෝලතාය යෝහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය දාගැබ් බොමලු හැමදමින්ද දාගැබ් දාගැබ් බොමලු හැමදමින්ද ගඳදුම් මල් පහන් නෑදෑ පුදමින්ද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 තීරණයට නොබැසී හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේවං රාජානෝ මුත්තාමණි විභූසිතා යතහ සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණේමමු නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය. අත්ත කිලමත්හානු යෝගයට අයත් වන කෂ්ට වෘත දුෂ්කරාසන ආදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති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 මෙල්බන් නගරයට ඇහෙනවද මේ මේ ලයින් එක ක්ලියර්ද? එහෙමයි සනන්. හොඳයි අපි යනවා සංගීති සූත්‍රයේ එදා නතර කරපතන ඉඳලා දුක නිපාතේ ඉතුරු කෑල්ල කියවන්න. අත්තික්ඛෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්මදක්ඛාත තත්ත සබ්බේ ඒව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අධ්‍යනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුදන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමේ ද්වේ ධම්ම ද්වේ ධම්මා නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිඨිච විභවදිඨිච අහිරික අනු අහිරිකංච අනුත්තප්පංච හිරිච උත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච අද තියෙන්නේ දෝවචස්සතාච පාපමිත්තතාච දැයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපි අද සාකච්ඡාවේදී මූලික ව්‍යවස්ථා කීම સમાප්තයි එතකොට සංගීත සූත්‍රයේ දුක නිපාතයේ සඳහන් වෙලා තියෙන කාරණාවලින් අන්තිම එක තමයි අපිට තියෙන්නේ දෝචස්සතා පාපමිත්තතා. ඒ දෝචස්සතා කියන්නේ දුර්ච භාවය. දුර්ච භාවය කියලා කියන්නේ කතා කරනකොට බොහොම වර්චස් කියලා කියන වචන තියෙනවා. වැඩි මිය වර්චස් කරයි කියලා. ඔය දුර්වච කියන වචන තමයි වර්චස් වෙලා තියෙන්නේ. වැඩි බේරණ දැම්මට පස්සේ ආනනවා. එකක් අඩතුළු මකා ගන්නකොට ගොසින් මට වුණු කාර්යය දෙකක් අඩතුළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යා කියලා තියෙන්නේ. ඉතින් සකාටේ වැඩක් කරොත් මෙන්න කරලා දීපන් කියලා ඌ ගිහිලා අනාගෙන ප්‍රශ්න දෙකක් කරන වලඟට එනවා. අර මිනිස්සුත් ගටාගෙන මෙයත් ගටාගෙන ස්වාමීන් වහන්සේ ඔය වැඩේ නතර කරන්න මෙන්න ගිනි අරගෙන කියලා. මෙයා දැන්නේ ඇත්තටම මේ වැඩේ ගිනි ගන්න එක සාන්ත කරන්නේ. ඒ වුණාට එයාට දන්නේ ඒකට හේතුව දුර්වචකම. මගෙන් අහගන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකල මේ පුද්ගලත් එක්ක කතා කරලා විසඳුමකට නෙවෙයි යන්නේ ගැටුමක්. ඉතින් මේ නිසා මේ දුර්වච භාවය ඔලමල කමේ ලකුණක්. ඒ මෘදු අනතිපාණි නෑ. වහාම තම මතේ හෙලි කරන්න හදනවා දෙපැත්තේ කාරණා සලකා බලන්නේ නැතුව. ඉතින් ඒ කොච්චර තොරතුරු තාක්ෂණ තිබ්බත් අද විතර දුර්වච වචන නිසා ගහ ගන්න, මරා ගන්න, යුද්ධ කරන, දික්කසාත වෙන අනවශ්‍ය ගෑනු කසාත බඳින්න ලුගියක් ඇත්තේම නැහැ මානව ඉතිහාසයේ. ඒ තරම්ම දුර්වචයි. ඊට වඩා හොඳයි කතා නොකර ඉන්න. නිසා කියනවා ධම්මීවා කතා හරියෝවා තුන්නේ භාව. ඒතර ධම්ම කතා වෙන්න නැත්නම් සරුවච්චන් වහන්සේ පූර්වාදර්ශය වශයෙන් තියලා ධර්ම කතාවක් වෙන්න බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා සච්චතෝ තේතතෝ අත්ථ සංහිතෝ පියතෝ නැත්නම් පියතෝ මනාපතෝ කියලා කියනවා. ඒක වෙච්ච දෙයක් කියන්නේ. එහෙම වෙන්න පුළුවන් ඉස්සරහට මේම පුළුවන් ඔයාලට එහෙම කරන්න දෙන්න බෑ කියලා අපි හිතන්න පුළුවන්. නමුත් මේ ඒක දුර්වච වෙනවා. මේක මේ මතියක් කියලා කියන්නේ නැතුව සැකෙන් කතා කරනවා. අද තියෙන හරියක් දික්කසාද ඒකට තමයි හේතුව. ඒත් සත්‍යතෝ වෙන්න ඕනේ. මේක වෙච්ච දෙයක්. තේතතෝ ඒක අතිශෝක්තියට නම් ගන්න එපා. අව탁සීරු කරන්න එපා. තියෙන දේ තියෙන විදිහට කියන්න. මිනිසෙක් වමනයක් කරා කළු පාටට. කපුටු තට්ටක් වගේ කියලා. ඒක ආවෙන කිය මිනිහා කියනවා අරයා තමයි කිව්වේ කපුටෙක් කමෙන්ට් කරලා තියෙනවා මිනිස්සු නෑ. එයා එතන ගිහිල්ලා කියනවා කපුට දෙන්නේ කමෙන්ට් කරලා හන්දර කපුට හත් දෙනෙක් කමෙන්ට් කරුවයි කියලා කියනවා. මේ කළු පාටට වමනේ කරා කියන දීපු උපමාවට. හරියට කපුටු තට්ටක් වගේ. අර මිනිස්සු කියන්නේ කපුටු තට්ටක් කමෙන්ට් කරයි. ඉතින් ඒක ඇත්තම තමයි. නමුත් එතකොට මේ තමයි දන්නේ අපේ හැම භාෂාවෙම කතා කරන්නෙම අතිශෝක්තිය. කිසිම කෙනෙකුට බෑ ඇත්ත ඇත්ත හැටියෙන් කතා කරන්න. මොකද ඇත්ත ඇත්ත හැටියෙන් කතා කරන්න ප්‍රිය නෑ. ඒකට පොඩ්ඩක් ආලවට්ටමක් දාන්න, උම්මලකට ටිකක් දාන්න ඕනේ, ටෙම්පරාදුවක් දාන්න ඕනේ, ලුණු ගෙඩියක් දාන්න ඕනේ. වේලිච්ච මිරිස් කඩලක් බදලා දාන්න ඕනේ. එතකොට තමයි රස. හැබැයි රස නිසා සත්‍යය ඇද වෙනවා. කවමදාකවත් අද කතා කරන කිසිම කෙනෙක් ඒ හුවා දැක්වීමකින් තොරව කතා කරන්න දන්නේ එහෙම නැත්නම් අව탁සීරු කළ මිසක් කතා කරන්න දන්නේ. ඒ නිසා තේතතෝ කියලා වචන සරෝජාන්සේ අඳුර තිනවා සත්‍යතෝ වෙච්ච දේ කියනවනම් කියන්නේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මතේ. මම දාන අයිසිං එක. කේක් එක මේකයි අයිසිං එක මේකයි. දැන් එහෙම නෙවෙයි අයිසිං එකකින් වැහුණාට පස්සේ කේක් එක පේන්නේ නැහැ. තච්චතෝ තේතතෝ ඊට පස්සේ ඒක අත්ත සංහිතව අහන මනුස්සයටකින් ප්‍රෝජනක් තියෙන එක වල්පල් නෙවෙයි. ලෝකෙ සිද්ධ වෙන හැමදේම කටින් කනට කී කිය විදින්න ඕන ගමන් නැහැ. ඒක අර්ථය සිද්ධ වෙන්නේ මාසයට මේ නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙන්න ඕනේ. ධර්මාවබෝධය සිද්ධ වෙන්න ඕනේ. ඇත්ත ඇති හැටියන් වැටහීමක් වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රිය වෙන්න ඕනේ. මාසෙ මේ බත් කකා ඉන්නකොට වැසිකිලි වාඩිලා ඉන්නකොට ගිහලා ඌව කියනකොට මේ මාසයට ඒක ප්‍රිය නෑ. ඒක වෙලාවක් තියෙනවා. ඒ කලාවක් තියෙනවා. ඇත්තක් තියෙනවා. සත්‍යම කියනවා. අට අර්ථයක සිද්ධ වෙන මාසෙ මේ මාසෙ ඒක පිළිගන්න සුළු තත්ත්වක ඉන්න එපා. මේ බණක් අහන වෙලාවක් උපදේශයක් අහන. එහෙනම් මම ලොක්ක වුණ පළියට හිටගනින්. ආබා මෙච්චරයි. ඊට අනුමත අනිවාර්යයෙන්ම ආත්ම ඝාතනයකට ඉච්ඡා බංගත්වයකටපත් වෙන ඊට පස්සේ මාසයෙන් ඕන වුණත් මේ පැතර පුරුදුකමක් පෙන්වන්න බෑ. ඒ නිසා සත්‍යතෝ තේසතෝ අත්ථ සංහිතෝ පියතෝ. කිහිම කියලා බුදුරජාණන්සේ කියන සමහර වෙලාවට ඒ දේ අප්‍රියයි ඒක. හැබැයි මට තේරෙනවා මෙයාට කොහොමද කියලා දෙන්න ඕනේ කියලා. එච්ච දෙයක් මම හරියටම කියනවා. එයාට මේ අර්ථයක සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙලාවේ එයා මට කැමති නැහැ. කියන්නේ පුද්ගලයාට කැමති නැහැ. එතෙන් මොනවා හරි දෙයක් ඒක නම් මම එතෙන්දී මහනේ මම කාලය බලනවා. කාලං මඤ්ඤති කියලා කියනවා. කල් බලනවා. බලලා ගන්නවා මෙයා කොයි වෙලාවක හරි මයිලකට මොනවද ඉල්ලගෙන එන වෙලාවක් එනවනේ. නැමිච්ච වෙලාවක ඒකට කියන පක්ෂය ගන්නවයි කියලා විසනගක් නා. නැත්නම් එන වෙලාව බලලා මෙහෙම පොඩ්ඩක් මට වචනයක් කතා කරන්න තියෙනවා. මේ වෙලාව කතා කරන්න කමක් නැති කියලා අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. එහෙම නැතුව කියන්න හැදුවොත් කියන්නේ කලෙපුණින් නමල වතුර එක්කරෝ වගේ. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ අද්දෙච්ච වචනා බුද්ධා අමෝග වචනා දිනා. බුදුහාම කියපු එක වචනයක්වත් අහක දෙන්නේ නැහැ. අපි කියන වචන වලින් ගන්න ඕනේ කොහොමද කියලා හොයන්න වෙනවා ෆිල්ටර් එකක් දාලා. ඒ තරම්ම අතිශෝක්ති. තරම්ම පසුබිමට අදාළ නැහැ. මේක හදපු ධම්මනිසන්ති හාමුදුරුවෝ පුදුම විදියට කතා කරනකොට කියනවා වැඩි එන්නේ නැහැ කරුත් ඒ කතාවට. ඉන්නේ ලොකු සංසිත් එක විතරමයි. ඒක නම් බේරන්න බෑ. උදේට ඇඳ වෙනකන් බොරළු ගන්නවා වගේ තල් අතර කෑ ගහනවා. අනික අර කතා කරලා වැඩක් නැතිලු. මම යන්නේ 33000ක් උඩින් මේගොල්ලෝ කතා කරන්නේ මේ පොළොවේ යන්නේ මට වැඩක් නැහැ කියනවා. ඒ කියනවා පසුබිමට සාපේක්ෂව කතා කරන්න කියලා. හැමදාම යනකොට ලොකු උරලෝසුවක් ගෙනියනවා. සක්මන් කරගෙන ඉන්නවනම් ගල උඩ තියලා ස්වාමීන් වහන්සේ බර විනාඩි 5කට කතා කරන්න අවශ්‍යයි. යන් නඩුව උසාවියේ රැස් කරනවා. බෝධිගොතල ඉන්නෝනේ අහගෙන ඉන්නේ. තිරසංශේ ඉන්නේ plan කරලා. කමක් නැද්ද? බෑ කිව්වොත් තද වෙනවා ටිකක් යනවා. මම මොනවා හරි කියන්නේ සංස පසුබිමට සාපේක්ෂව කතා කරන මම කතා කරන්නේ මේ කාරණේ. ඒකට සාපේක්ෂව කතා කරන්නේ. දැන් මම වැඩිමල්. පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ වල් මල් දාන්න එපා. ඒකට වෙන්නේ අර sannivedanaya මේක එහෙ මෙහෙ ඇවිල්ලෙනවා. අපි නිකන් ආවට ගියාට කෑලි දාන්න කියලා කියන කාරණාව කතා කරනවා නම් උසාවියක වගේ ඉතින් එහෙම කරලා මම දෙසරයක් විතර මම ගහලා තිනවා. මාව වට කරන්න ආපු වෙලාවක ඊට පස්සේ දවසක මම කොටු කරලා කිව්වා. ඔබ වහන්සේ ස්ථානේ හැදුවා. ඔබ වහන්සේට මම බෑ කිව්ව තරහ වෙනවා. මේ වැඩක් නැතුව මම මේ කියන්නේ මාව අල්ලන්න එන්න එපා. මට තද වුණොත් මට ওই මායි නෑ. මම මේ කතා කරන්නේ තද වෙලා නෙවෙයි. ඇයි ඇයි අහඳුරන්නේ? ආ මෙන්න මේ වගේ වෙලාවට දාන්න එපා මගේ වලට. ඔබ වහන්සේට පැහිකම් කරන දාතකම් කරන්නේ මම මෙහායි. නේ නේ ඒ වෙලාවට කෙලින් කියන්නේ ඊගො ප්‍රශ්නයක් නෑ. මම ඒකට වඩා තද වෙනවා. මම ඒකයි මේ දැන් කියන්නේ. එතකොටත් මට තද වෙලා. එහෙම කියනකොටත් තද වෙලා. දෙසරයක් මම එහෙම කියලා තියෙනවා. හරි ලේසි වැඩ කරන්න. ඉන්නේ අපේ දේවල් අහන්න කවදාකවත්. එන්නේ අදාළ කාරණා තියෙනවා මේ කිව්වනේ කියලා කරලා දෙනවා. ආහම්දු කෙනෙක් ගිහිල්ලා කිව්වා මේ මම දැන් ওই තියෙන පිස්සුවම තමයි. මම ගිහිල්ලා කෙලිම කොහිල වලින් කොහිල දළු කඩාන ඇවිල්ලා මම ගිහින් සාමනීරයා. මේ සුර ගිහිල්ලා තියෙනවා. මේ කිතුල් බඩ තාලලා ගිහිල්ලා තියෙනවා. ඉතර හාමුදුර කෙනෙක් හිටියා කවදාකවත් මොනවත් කරන්න බෑ ඉංග්‍රීසි හාමුදුර කෙනෙක් සෝල්ජර් කෙනෙක් අඩි 6ක් විතර උසයි හරි කලබල හැබැයි හොඳ මිනිසයා මොන විදිහකට කන්න බෑ අර කන්න පටන් ගත්තා ලුණු මිරිස් මොකුත් නැහැ මෙයා කියනම ගේන එළු ඔක්කොම මරලා ගේන්නේ මොනක්වත් එළු රසයක් නැව තම්බල හැඳි ගාලා තෙල් දාලා මේව වැඩක් නැහැ අර කනකොට කවුදෝ ගිහිල්ලා කියලා තියෙනවා එළවලු අට්ටියමුත් එවන්න පටන් ගත්තා පල්ලෙහායින් ඒවට කිමිකල්ස් දාලා තියෙනවා මයිලකට ආවා ආඳුරේ මෙන්න මේ වැඩ මම ඔව් මම කැලේ තියෙන දේවල් මම කනවා කෑවට ගමන්නේ අනුන්ට දෙන්න බෑ බෑ ඔකට බේත් කරලා තියෙනවා රයි මම කරන වැඩේ වැරදි අනුන්ට දීපු නිසා ඒ හැමදෙරෝ ඒකට කැමති ඒත් බෑ යා සුදු හැමතු කෙනෙක් පොනවර නොත් මම කියන්නේ ඔබ වහන්සේ ගන්න එක ප්‍රශ්නයක් ඒ හරිනේ හරියටම චක්කර කියන්නේ ඒ මං අර වැඩිපුර කියන එක තමයි වැරද්ද අතන මේ වගේ හරියට කාරණාවට කතා කරනවා ලොකු සාංශයක් බේරන්න බෑ. ඉතින් එන්නේ ඒක නෑ අපි ගාව. අපි ළඟ තියෙන මේ සුවද සාමීච කතා. ඉතින් ඒකට තව තව කෙනෙකුට ඒකම කරදරයක්. ඉතින් නිසා මේ දුර්වච භාවය දුර්වච භාවය කියන්නේ කීවාන ආහන ගතිය කියලා අපි කියන්නේ. මොනවාද කිව්වහම ඒකට වෙන එකක් කතා කරනවා. දැන් මම කියොත් ඔබතුමා කියන්න තු පිට ගිහලා තිබුණා කියලා. මේ මම ගිය අත්‍යවශ්‍ය කාරණාවකට අහවලා කතා කරුවේ ඒක මේකයි මෙහෙම මෙහෙම මෙහෙමයි කියන උසාර පිළිගන්නේ මම අවේලාවේ ගියයි කියලා. අන්නේ වගේ ඒක මේකෙන් මේකේකේ මහලලා. ඉතින් එතකොට පරිපාලනය කරන්න බෑ. විවස්ථාව ක්‍රියාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දුර්වච භාවයේ කියන එක සුවචෝ චස්ස මුතු අනතිමානි. සුවච වෙන්න ඕනේ මු르දු අනතිමානි වෙන්න ඕනේ මානකමක් හරියන්නේ. නැත්තම් සතිය පිහිටවන්නේ. නැත්තම් සතිය පිහිටන්නේ සතිය කියන්නේ බොහොම දුරු මු르දු දෙයක්. ඉතින් ඒකට ඒ දුර්වච නැතුව සූච භාවය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙකුට උදව් කරන්න පුළුවන් කෙනා. දුර්වච වුණාට පස්සේ කල්යාණ මිත්‍රයවත් උදව් කරන්නේ නැහැ. වැඩක් නැහැ නේ මේක. ඔලේ කලේ මුණින් නමල වතුරක් කරා වගේ නේ මාසර කීන දෙයක් කවදාවත් ඇහින්නේ. නිකන් නිදහසට කියනවා කාරණාවක් එක දවසක් මිනිස්සෙක් ඉන්නවලු. උගෙන් ප්‍රශ්නයක් අහපු ගමන් උත් අද වෙලා ප්‍රශ්න තුනක් උගේ අහන මිනිහෙන් අහනවා. උත්තර දෙන්නේ නැතිලු. ඉතින් මංසෙන් ගිහිල්ලාවලු දවසක හොඳට විවේක ඉන්න වෙලාවේ මේ මම මේ ප්‍රශ්නයක් අහන්න යන්නේ කමන්නේ කමන්නේ කමන්නේ ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ප්‍රශ්න තුනක් අහනවනේ කියලා. කවුද? මමද? කවුද කිව්වේ? මේ ප්‍රශ්න තුන අහලා ඉවරයි. ඕනම කෙනෙක් මේ නිකන් ගිහලා තමසින් ප්‍රශ්නයක් අහුවොත් තමස ප්‍රශ්න තුනක් අහනවා. කවුද මමද කවුද කිව්වේ? ඇයි එනේ හිතෙන්නේ එන්නේ ඉස්සලා එළියට එනවා. ඉතින් ඒකට අර අහන්න යන මනුස්සයා දන්න මේ දුර්වචකමක් තියෙන්නේ. අහන්නේ එයා ප්‍රශ්න අහන්නේ අහනවට විරුද්ධයි. ඒක තමයි එන්නේ. ඉතින් ඒක නිසා ගෙවල් දොරවල් වල ගෑණී මිනිහා අතර තියෙන ප්‍රශ්න මේ ගෑණී මිනිහාගේ තියෙන දුර්වචකම දරුවන්ට පේන ගතිය සහ ගහන අපරාධයක්. දරුවන්ට පේනවා මේක. දරුවෝ දන්න දරුවෝ බහ තෝරන වෙලාවේ ඉන්නේ අම්මා වචනයක් අතර තාත්තා හරහට කතා කරනවා. තාත්තා වචන කතා අම්මා අරහට කතාවෙන් දරුවෝ කතා කරන මුන් මේ වචන දන්නේ නැති මයි ළඟ පව් නැහැ. මේ වචන දන්න භාෂාව තියෙන මිනිස්සු කරන්නෙම කිටේරියෙන් කොටා ගන්න එක විතරයි. පාර්ලිමේන්තු කියන්නෙම ගිනස් වාර්තාව කියන්නෙම කුණු හරපමයි. අරෝ කියන දෙයට මොරොයිද කතා කරනවා කවදාකවත් සාධනීය දෙයක් නැහැ. ඉතින් ඒ නිසා එහෙම නැතුව දුර්වච වෙන්නේ නැතුව ඒ මනසට කතා කරන්න දෙන්න කතා කරන දේ ලහන්න හරි මොකද්ද මේ ප්‍රධාන අර්ථය හැබැයි යත් පල්පල් කතා කරන කියන්නේ හරි ඔය එක වෙලාවකට එකක් කියන්න ඔය කමඨාන් සුද්ධ කරනට එක්කෙනෙක් කර්ම මේ දවස් 15ක තොරතුරු පරියංග 15කුයි සක්මන් 15කුයි කියන ඉතින් අහගෙන ඉන්න මිනිහට මොකද්ද මන්ට ගෙඩින්නේ අන්තිමේදී කියනකට හරිය හොඳම පරියංගේ සා හොඳම අර මනසට ඒක හිතටමදී යා කියනවා මගේ ඔක්කොම මේ වම ඇරුවේ නැත්තම් මගේ හිතටමයි කියලා වම ආරන්න පුළුවන්. මම දැකලා තියෙනවා බොරුම් පන්සිහාසයට නිින්ද යනවා. හන්දාවේ දෙකට පටන් ගත්තා පහමාරටකම් කමටහන් සුද්ධ කරනවා. කර්ම මේ කර්මත්ත මේ ට්‍රාන්ස්ලේටර් ගෙන්නලා උට හයර් එකට ගෙවලා පැය ගානට ගෙවන්නේ. ඉතින් අපි ගිහිල්ලි වෙලා අර දිගට කියුණා. මේ සායලට තේනවා කියලා වැඩක් නැහැ. නිදි. ආයසර ට්‍රාන්ස්ලේට් හරි මොකක් හරි මේ දෙකට තට්ටු කරනට හැරලා බලන්න. මොකද මේ අර කීයක කාරණාව කියන එක නා දන්නේ කියන්න ඕන දේ. එයාට කර්මතන් සුද්ධ කිරීම බරක් ඔහේ කියනවා. ඒ සයිඩොත් ඉන්නේ පැය දෙකමාරක් වාඩි වෙලා හිටන. ඒකට අවධානය යන්නේ ඒක නිසා කියනකොට short to the point, short and sweet. කාරණාවට කතා කරන්න ඒක කෙටියෙන් කියන්න. මේ අහන මනුස්සයා නඩු කීයක්ද අහලා ඉන්නේ එතන. ඉතින් ඒක ගන්න දන්නේ අපි. ඉතින් ඒක අපට සිද්ධ වෙනවා. අපිත් සමහරට ඔය පොස්පරස් නැතුව කතා කරන්නේ අපිත් අර කියන දේ අහන්නේ කියන එනකොටම එන මනුස්සයා කරදරයක් වෙලා. එතකොට අපේ පිට වෙන වචන හරිම රළුයි. ඒ විනෝඩ වචන සෙට් එකක් බුදුජානන්සේ කතා කරනවා ආදේයංගම කන්නසුකා පෝරි. පෝරි කියලා කියන්නේ නගර වචනය. හැදිච්ච වචනය. හදයංගම කියලා කියන මාසයේ හිට ගන්න වචනය. කන්නසුකා කනේට බොහොම මිහිරි. ඒ වචන සෙට් එකක් තියෙනවා. සරුවචනාංශය ඉපදුනේ රජ කුලයක නිසා උන්වහන්සේ කතා කරන හැම වෙලාවෙම ඒකේ. දැන් බજારක ඇදිච්ච එක්කනාගේ වචන වෙන සෙට් එකක් තියෙනවා. ඒ මනසට නාගරික තමයි උනට හැදලා තියෙන වීදියේ. එතකොට කර්ණ සුඛ නැහැ. කතා කරන්නේ කර්කශ වචනයි. හදයංගම නැහැ. අහන එක්කනට පපුවට දැමලන්න තමයි කතා කරන්නේ. පෝරි නැහැ. ග්‍රාම්‍ය වචන කතා කරන්නේ. ඉතින් ඒකෙන් ඔය එංගලන්තේම කෙනෙක් ගෙදරට ආපු ගමන් මේ මිනිස්සු වචන දෙක කතා කරනකොට දන්නවා මේ අහවල් කුලේ මිනිස්සු කියලා. ඉංග්‍රීසි කුලේ නෑ. ඉංග්‍රීසි තියෙදි පන්ති බේදේ. මෙයා ලේබ මට්ටමේ කියලා එතන ඉඳලා මිනිස්සුන් උසගහනවා. පරණ ඔය මම හිතුවේ උඩරට පැත්තේ ඒ පැත්තේ ලොක්කෙක් ගාවට කවුරු හරි ගිහිල්ලා හැරෙනකොට මිනිහා කවුද කියලා කියනවා. හැරෙන තාලෙන් කතා කරන තාලෙන් කියනවා. මං කියන්නේ ඒක හොඳයි කියලා. නමුත් ඒක දන්නව නම් අපිට මේ මනුස්සයගේ වැඩක් ගන්න නම් අපි යාට ගැළපෙන තාලෙට කතාව ගෙනියන්න අපි අපේ තියෙන ඌරුව පැත්තක තියලා පඩිවිඩේ කියන්න එපා උසාවියට ගියාට පස්සේ වගේ. ඉතින් ඒක භික්ෂුවකට අත්‍යවශ්‍යයි. භික්ෂුවක් ගෙනියන්නේ පණිවිඩේ ශාසනයේ අපේ එකක් නෙවෙයි බුදුජානනාථගේ ශාසනය. අපිට තියෙන පණිවිඩ කාර්යය. ඒක ගිනිච්චා. එහෙම ගිහලා තව කෙනෙකුට දෙන එකයි තියෙන්නේ. අපේ ඌරුවට දාපු ගමන් අර පණිවිඩයේ තියෙන අර උතුම් තේමාව දුර්වල වෙන්න පටන් ගන්නවා. නම් බුදුජානසෙ කියලා තියෙනවා තම තමන් දන්න විදිහට තම තමන් භාෂාවෙන් කියන්න කියලා. නමුත් භික්ෂුවක් මේ මට්ටමට එන්න වස් 20ක්වත් පිරෙන්න ඕනේ. ඉතින් මහා තෙරුන් වහන්සේ කෙනෙක් වෙන්න ඉතින් මම අයියා වෙලා කතා කරන්න මට විශේෂත් වැඩි දැන් වස්. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඒක හිතන්න වස් 20ක් වෙනකම් මහානකම් පුරන්න රහත් වෙලා වගේ පටන් ගන්නවා. ලේසි නෑ. ඒකට හේතු සෝචනතිකම්. අපි ඒක නිසා පොඩි කාලේ පැවිදිච්ච ළමයයි වයසට ගිහලා පැවිදිච්ච කෙනාට ලොකු වෙනසක් තියෙනවා. පොඩි කාලේ පැවිදිච්ච කෙනා හරි සුවචයි වෙන මොනවක්වත් දන්නේ නැහැ නේ. ඇදලා තියෙන පන්සලේ පන්සලේ තාලට යනවා. කරදඬු ඉස්සරහට පස්සේ පැවිදුණාට පස්සේ මට ගිහි ගති මොන જાතිකවත් අරින්න බෑ. ඉතින් ඒකට දන්නවා බුදුජානකගේ සූත්‍ර දෙකක් තියෙනවා. බුද්ධ පබ්බචිත සූත්‍ර කියලා. කවමතාවකවත් ධර්ම කතික වෙන්නේ නැහැ. කවදාකවත් විනයගරුක වෙන්නේ නැහැ. ප්‍රගල්බමයි. දුර්වචමයි. මොනව කරන්නද? ඒ නිසා අපේ සංස්ථාව පටන් ගන්නකොට ලෝක සංසේ පන්දි සංසේ බටුවිට ආරණ්‍යයටයි පුවස්කත් මඩිත් ආරණ්‍යයට ගිහිල්ලා ඒ සංසයෙන් ඉල්ලලා තියෙන ට්‍රැඩිෂන් එක. ඊටස්කොල මේක දැන් හදන්න බෑ. කරන්න බෑ. ඊටස්කොල අපි හාපි කරනවා. කොහොමද කරන්නේ? අපි පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ආරණ්‍ය ප්‍රතිපදාට කැමති තරුණයෝ එකතු වෙලා කරනවා කියලා. දැන් රාම බලෝ ওই දෙනමට ගුටි කණ්ඩ වෙන්නේ. ඔය තරුණයෝ කියන්නේ අහන්නේ ඒක නිසා වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් දැන් ඊට පස්සේ ඒ ශාංශ උපදෙස් දෙන්නෙත් නැහැ. මේ අපි අනිත් පැත්ත කතා කරනවා. ඉතින් පන්සිවාංශේ නැගිටින්න හදනකොට අපි ලොකු සංදි කිලිකවලු අවසරයි අපි කොහොම කරුවත් කරනවා. එහෙම වැරදුනොත් අපි ඒකෙමත් පාඩමක් හැකරගෙන අපි ඉස්සරහට යනවා කියලා. ඒ නිසා අර ශාංශේ හේම නතර අපි කරනවාමයි කොහොමදත් කරනවා. වැරදුනොත් අපි එකෙන් පාඩමක් ගන්න ඉදිරියට කරනවා. ඊට පස්සේ එක දවසක ඔය මේ 25 කුටියේදී පන්දිසාංශ වැඩියා එහා කන්දේ මම මම පැවිදින පින්කමට හරි ඊට පස්සේ දවසක එහා කන්දේ මොකද්ද පින්කමත් විලා. පන්දිසාංශය ආදරෙන් ආවා පෙළකු සාංශය වන්දනා කරන්න. ඒක නිකන් තම්බි කන්ද ගාවට යනවා වගේ නෙවෙයි කන්ද තම්බි ගාවට යන වැඩක්. පල්ලෙහා ඉඳලා පන්දිසාංශය උස්සගෙන ආවේ. ඒ හතට විතර ඇති. ඒකට දැන් දෙනම වාඩි වෙලා ඉන්නවා. පන්දිසාංශේ ලොකු සාංශේ පන්දිසාංශේ ඉඳ ගන්න බෑ කියන පුටුවක. හොඳටම වයසයි. ඊ තරම් අරු කරන ලොකු සාංශලට. ඊට පස්සේ ලොකු සංකල්ප මේ ඇත්තට වයසයි වාඩි වෙන්නේ කියලා. දැන් ඉතින් මොකද කරන්නේ හාමුදුරුවෝ අපිට පුටු පුටු ගන්න වයසට ඇවිල්ලා තියෙන්නේ. කීලෙවල කියනවා ඒකට හරිදම සංසෙත් තියෙන අපි ඔක්කොම ගෝල බාල පිරිස. ඊපස්සේ පණ්ඩිතාංශ කියනවා අපි පටන් ගන්නකොට මේ ඊලන්දාරි හදලා ඊලන්දාරිගෙන් ගුටි කණ්ඩ වෙයි කියලා නේ අපිට කිව්වේ. අපිට එක එක්කත් ගැහුවේ නෑනේ. බැනලවත් නෑනේ. මේ අරිනන්ද අරිදම වගේ එක්කෙනෙක් හැදුවම අදිද? කොච්චර සන්තෝෂ වෙන්න ඕනද කියලා. ඒක නිකන් අපිට හිතුණා මේ ස්වාමීන්සලා අපිව ගිනි පික්ස්ලට අරගෙන කරව පරිශ්‍රණයේ සාර්ථක වෙලා අපේ ඉදිරි පිටම ප්‍රකාශ කරනවා මේ පිරිස සුවචයි. මේ පිරිස කීකරුයි. හිතුවේ එහෙම නෙවෙයි. අර දලදඬු පුරුෂව පැවිදි කරලා ඔලොමල වේගෙ ඉතින් ඔලොමල ඇත්තොත් ඉන්නවා. හිටියට මොකද මේ සුවච භාවය මලක සුවඳ වගේ. මලක ලස්සන වගේ ඒක කඩන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙකුට මේ අවුදු මගේ දින්ගෙන් යාරෙන් ඒවා දෙකක් කියලා දාන්න මට ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නැතුව අපි ගෞරවයෙන් කතා කරනකොට බලාගෙන ඉන්න මනුස්සයට ඇති වෙන ඒ සුහද භාවය කියලා වැඩක් නෑ. මම එච්චර මේකේ දක්ෂ කෙනෙක් විදිහට නෙමෙයි මම මේ කතා කරන්නේ කියන්නේ. ඒක ක්‍රියාවත් කරන කෙනෙක් විදිහට නෙමෙයි ක්‍රියාවත් කරපු එකම කෙනා මම දැකේ අරිදම සංසය විතරයි. මුළු ජීවිත කාලෙම ඇඩිටියෙක් ළඟට ගියාම කොයි කෙනාටත් එකයි එකම තාලෙට තමයි හැසිරෙන්නේ. කවදාකවත් මම වුණත් ලෝසාන්සෙත් කියනකොට ලෝසාන්සේ සුවද වුණාට පස්සේ මම ඉතින් කෙලින්ම ගිහලා කරලෙම වහන වෙලාවක් එනවා. ගෞරව සම්ප්‍රදාය තියෙනවා. අරිදාන්සස කවදාකවත් නැහැ. හැම වෙලාවෙම වැඩ කරන්න ගියාම ඒ ලෝසාන්ස කෙරේ පිළිටන හැටියට අපි අරිදම් සාංශ කෙරේ පිළිටනවා එතකොට. මොකද ඒක කරලා බලන්න හරීම සුවචයි. මොනවා හරි කතා කරන්න ගියාම හොඳට හිතලා බලලා වැඩි ටිකට ඕන විදිහට කතා කරනවා මිසක් ආ නැත්නම් කරබන් නිකන්. ඉතින් ඒ ගති අත්‍යවශ්‍යයි සාමූහික වැඩක් කරනකොට. අනිත් එක ඒක ਸਰවඥාන්සේ පැහැදිලිවම ආදර්ශේ පිළිලා තියෙනවා. ඒ නිසා සුවචෝ චස්ස මුදු අනතිමානි. ඒ මේ කෙනෙකුට තියෙන මංගල කාරණාවක් හරීම අමාරුයි මාන්නේ තියෙන කෙනෙකුට කරන්න. එයා හැම වෙලාවෙම කට ඉස්සර කරනවා. කට ඉස්සර කරපු ගමන් මාළුවා නැහින්න කටින්ද කිව්වා වගේ සත්පුරුෂයෙක්වත් එයාට උදව් කරන්න ඉන්නේ නැහැ. මොකද දන්න මෙයා කියලා වැඩක් නැහැ. කිව්වට මොකද ඔලොමොලයි. ඒක තමයි දුර්වචස් භාවයේ ඊට පස්සේ පාප මිත්‍රතාවයේ ප්‍රධාන හේතුව පාප මිත්‍රතාවයෙන් තමයි අපි උපදිනකොට ඔක්කොටම තියෙන සමාන නියතමානී ගතිය අහිංසකකම. ඇසුරින් තමයි අපි ඔක්කොම නරක වෙන්නේ. නරක වෙනවා නම් නරක වෙන්නේ. හැදෙනවා නම් හැදෙන්නේ. අර ගිරාව් දෙන්න කුඩුවෙන් ගහන ඉල එක ගිරවෙක් වටනවා. හොරපන්තියකට එක ගිරවෙක් වටනවා තපස්නිකායකට. ඉතින් තපස්නිකාය හැදෙන ගිරව හැම වෙලාවෙම කවුරු එනකොට එන්න වතුර ටිකක් බොන්න වාඩි වෙන්න කියලා කියනවා. පොරුමිලේ එනකොට නිකන් ඕගෙන ඕගෙන ගපි ගපි ගපි ගපි මරපි මරපි මරපි මරපි ඔච්චර තමයි උට පුරු කියලා. ඒ දවස් රජුර හොඳට මහන්සිලා යනාතක් නැහැ එනාතක් නැහැ දඩිමේ කියලා වැදුනාට පස්සේ රජුර යනවා අර හොරණින් කායට. කවුරක්වත් නැහැ. ඉතින් ගිරව ඉන්නවා කූඩු එනකොට ඕගෙන ඕගෙන ඕගෙන ඕගෙන ගපි ගපි ගපි මරපි මරපි මරපි රජුර හිතාගත්තා. ඒක රජුර තනි වෙලා නින්නේ. දැන් මේක අඳුනගෙන තමයි කතා කරන්න කියලා රජුර හිමීටම ආවිලා ගියා. එහෙජොල එහා පැත්තට බලනකොට දහ පැත්තක තියෙන අරණ්‍ය සීනාසනයක් යනකොට එන්න වතුර ටිකක් බොන්න වාඩි වෙන්න කියලා මේ ගිරවා කියන්නේ හාමුදුරුවෝ කවුරක්වත් නැහැ. පස්සේ ටිකක් කළා හාමුදුරුවෝ දැටපිලා රජුර දැටපිලා බලනකොට හාමුදුරුවෝ කෙනෙක් කාට පස්සේ කවුරුත් දන්නේ නැහැ ඉතින්. වැදගතෙක් බව දන්නවා. ඊට පස්සේ උපස්ථාන කළේවලා මේ මේ මේ ගිරවා කවුද හැදෙන්නේ ඉතින් මෙහි උහුලඟට ගහගෙන ආවා අපිත් එක්ක හැදුනා. ඒකට උගේ සුවච භාවය බලන්න. උගේ තියෙන මේ කතා ස්වභාවය බලන්න. එහා පැත්තේ බං ඉඳලා ආවේ ඊටසේ කියනවා ඒක හොරමුලක්. ඒකේ ඉන්න කිරුවා ඒ දෙන්නම එකම අම්මගේ පැටව දෙන්න. ඒ නිසා පළවෙනිම අසත්පුරුෂ ලක්ෂණය පළවෙනිම දුමංගල කාරණ තමයි අසත්පුරුෂ සංසේවනයි. මංගල සූත්‍රයේ පළවෙනිම තියෙන අසේවනාච බාලාණන්. අපිට වෙලා තියෙන කර්මයක් විශේෂම ගිහි ජීවිතය කියලා කියන්නේ කක්ක වලක්. ඉන්න හරියක් ඉන්නේ අසත්පුරුෂ. ඊට මීට වැඩිය හොඳයි කංග වේනගේ අඟ වගේ තනිය ඉන්න එක. ඒකෝචරේ එකක්ද විසාන කප්පෝ. ඉතින් ඒක හිතන්නේ මේ මිනිසුන්ගේ තරහෙන් කරන කතාවක්. එහෙම නැත්නම් මේ ගිහියන්ට තරහින් කරන කතාවක්. එහෙම ගමට ශිෂ්ටාචාරයට විවස්ථාර කරන කතාවක් කියලා. ඒකට අපි ගෙවන ගෙවිල්ල තේරෙනවා නම් කාට හරි මේ ශිෂ්ටාචාර වෙලා මේ කණයා කරේ කුලියා කරේ ඇඳිලා ඉන්නකොට ගෙවන ගෙවිල්ල අපාය හොඳයි. මේකේ ඉඳලා ගියාට පස්සේ පෞල් කාපියෙකුට ආය වෙනම අපායකට යන්න ඕන කමකුත් නැහැ. ගියාට වෙනසක් තේරෙනෙකුත් නැහැ. අයි මේක යමපල්ලෝ ටිකක් තියෙනවා, යම රජුරොත් තියෙන ඔක්කොම ඉන්නවනේ. ඌට බැරි වෙලා හරි ස්පිරිතාලෙත් ඉඳලා යන්න ගියා නම් කොහොමඩක්වත් තේරෙන්නේ අපාය කියන්නේ මොකද්ද කියලා. මොකද ස්පිරිතාලෙ දීතු ටික දෙනවනේ. එසා ටයිම්ස් මැගසින් එකේ ලියලා තියෙනවා මේ උදටම අසාධ්‍ය වෙලා දොස්තර ලියනවලු අපිට කරන්න පුළුවන් හරිනම් කරා ඒත් ලෙඩ මලා කියලා. ඔපරේෂන් එක සාර්ථකයි ලෙඩා මලා. ඉතින් ඒක ලියන්න තියෙන්නේ යම රජුරවන්න කියන්න ඕල්ලු මේ එහෙ කියලා කරදර කරන්න ඕනේ අපි ඒක දීලා එවලා තියෙන කියලා ලිව්වනම් හරිද. ඒ තරම් අද මේ අපි සල්ලි දීලා එලවගෙන කනවා අර තිලිනගේ තාත්තා නැති වෙලා. තිලින කියනවා මං කරපු ජීවිතේ මෝඩකම තමයි ස්පිතාලෙට ගෙනියපේ. තාත්තත් යන්න කැමති නැහැ. ඊට පස්සේ වෙච්චි දෙබස් එකින් එක එකින් එක කියන මොකද දන්නවා සාත්තරේ ඒ මිනිසුන්වත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අසප්පුරුෂ සංසේවනය කියලා අපි හදාගත්ත මේ ශිෂ්ටාචාරය අපි මේ හදාගත්ත අපේ මේ සමාජ පද්ධතිය තන්නේ කර අපායක්. තන්නේ කර යම රජුරෝ ඉන්නේ. අපිට කිසිම විවේකයක් දෙන්නේ නැහැ. අපි දඬු අඬුවේ දාලා හිර කරා වගේ. පුදුමාකාර වදයක් දෙන්නේ. ඒක තේරෙන්නේ අර කූඩලට කොට්ටේ උඩ ඉන්නකොට කුයි කුයි ගන්න උට කන් නැති වගේ. ඌට ඕනේ අර සීතලට ගිහිල්ලා තෙතමනේ ළඟින්න තමයි. ඌට තෙත මේ කෝට්ටේ ඉන්න ගෑම විල්ලුදු කොට්ටයක් වෙඩපන් හරියම කරදරයි. ඌට ඕනේ තෙතමනේ වගේ අපි කැමති නම් තෙතමනේට ඒකට කියනවා බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ඒක නිසා මේ අසත්පුරුෂ සංසේවනයේ දුර්වච භාවයට ප්‍රධාන හේතුවත් ඒකමයි. ඒක නිසා කොතනදීද අපිට මේක තේරුම් අරගෙන ගැලවෙන්න පුළුවන්ද කියන තමයි සාසනය කියලා කියන්නේ. ඒක මේ දුසින් ගණන් වලින් කරන සටනක් නෙමෙයි Taman ගන්න ඕන තීන්දුවක්. ඒක ඇති වෙන්න හිතෙන්න ඕන. දැන් කෑව ඇති කියලා. ඊට පස්සේ වෙන පැවිද්දක් හෝ පැවිද්දක තියෙන සමසප්තක් ඕනෙත් නැහැ. ධ්‍යාන ඕනෙත් නැහැ. මාර්ගඵල ඕනෙත් නැහැ. අඩුවානේ සබ්බ පාවස්සා කරනවා. පවෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ගස් කොළන් එක. ගස් ගල්යට. ඒ සපත තේරෙන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කරා විතරයි. අනික් කටට පේන්නේ මේ කැලේ ජීවිතය හරිම හිරිහරදායකයි කරදරයි. ඊටදී හරි ලේසි බොත්තමත් අතකල බලන්නේ සියලු සැප ලැබෙන නගරේ හොඳයි කියලා. රාජධානිය හොඳයි කියලා. ඉතින් බුදුජානනාංශය සඳහන් කර තියෙන ආරණ්‍යයක ඉන්න සංඝයා වහන්සේ නමක් මේ සිවුරක රසයලා ඉඳලා පින්නපාතක රසය අද්දැන්නලා හොඳ සීනාසනයක් රසය අද්දැන්නලා නගරෙන් ගමෙන් පිටත් වෙලා නගරයට යනකොට එයාට තේරෙනවා නම් මේ පිටපෑවේ විජන වාතයට පිරිසිදු ජලයට කියලා. විවේකයට කියලා. මිනිහට පියවරක් ඉදිරියට තියෙන එකක් නැහැ කියලා කියනවා. මම පිටුපාන්නේ විජන වාතයට කිසි කෙනෙක් හුස්ම ගතිගති වාතයක් මේකේ තියෙන. මේකේ තියෙන ජලය හරිම පිරිසිදුයි. විවේකයක් තියෙන්නේ මම යන්නේ මොකටද? සිවුරට ආසාවේ. සීනාසෙන්ට ආසාවේ. පින්ඩ පාතයට ආසාවේ. පිටුපාන්නේ මොකද්ද කියලා තේරෙයි කියලා ඒ නිසා ඒ සප්පුරුසංසේනේ අසප්පුරුසංසේනේ කවදාකවත් අසත්පුරුෂයාගේ ඇඟට දාන්න එපා. අසත්පුරුෂයා ඇසුරු කරන තමන්ගේ ඇඟටම දාගන්න. මම තමයි ඇසුරු කරන්නේ. ඇසුරු කෙරුවොත් මට උත්තරය ලැබෙන්නේ. ඒ ඇසුරු කරනකොට අපේ ඉතුරු වෙන්නේ මොකද්ද? දුර්වච භාවය තමයි. බજાર එකේ වචන සෙට් එක ඉගෙන ගන්නවා. ඒක කතා කරපු ගමන් ඕන කෙනෙක් තේරුම් ගන්නවා මෙයා අසවල් තැන කියලා. ඒක නිසා නිස්සද්ද භාවය ආර්ය තුෂ්ණිම් භාවය නැත්තම් ධර්ම කතා කතා කරලා කවුරක්වත් නැත්තම් හොදකලාව තෝරගන්න. විවේකයේ තෝරගන්න. අරණ්‍යයකට යන්න ගහක් මුලට යන්න ශූන්‍යාගාරයට ගිහිල්ලා බලන්න අපි පෙරපින් කරලා තියෙනවා. අපිට මෙහෙම ලැබිලා තියෙනවා. ඉතින් මේ දෙක තේරුම් ගන්න අද ශිෂ්ට සමාජයට විරුද්ධව යෑමක් කියලා තමයි පේන්නේ තියෙන්නේ. මේක පොතක ලිව්වොත් එහෙම කියාවි වැද්දෙක් මේ කතා කරන්නේ කියලා. මිලේච්චෙක් මේ කතා කරන්නේ ශිෂ්ටාචාරයේ පස්සට හරවන්න යන කතා කරන්නේ කියලා. මොකද අපේ ලංකාව අදත් සුද්ධ පිටිපස්සේ යන්නේ. බටහිර ක්‍රමවලට මධ්‍යම ආර්ථිකයක් හදාගෙන සුද්ධගේ උපමාන වලට යන්න හදනවා. ඒ ගැන කනගාටු වෙනවා. පමා වෙන තරමට මම නම් සතුටුයි. මම වඳින්නේ ප්‍රභාකරන් අවුරුදු 30ක් අපිට යන්න දෙන්නේ නැතුව තියාන හිටියා. ප්‍රභාකරන් නොතිබුණා නම් අපි ඔයටත් වැඩිය දියුණුයි. එහෙනම් මේ පරිසර දූෂණයක ඔක්කොම කාලා. ඔය සිංහරාජාට වියත් අපිට නෑ එදාට. වතුර ටිකත් අපිට නෑ ඔක්කොම විකුණලා තියෙන්නේ. ප්‍රභාකරන් නටපු නිසා කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නෑ ප්‍රභාකරන් නැති වුණත් දැන්ටත් පේනව කරන්නේ නෑ. දැන්වත් වකර නැතුව තියෙනවා ඒත් යන්නේ නැහැ. මොකද්ද කියන්න මන් දන්නේ නැහැ. ඒ නිසා මේ තිබුණු පරිසරේ අපේ අම්මලා තාත්තා ළඟ තිබුණ එක අත්තමුත්ත ගාව තිබුණ එක කිත්ත කිරිකිත්ත ගාව තිබුණ එක මෙතන හුඟෝ සාර්ථකයි. මේ තමයි පන්සල එක තියාගෙන අපි ඒකට කියන්නේ ABCD ආර්ථිකය කියලා. අල බතල කොස් දෙල්. කවදාක වටන්න බෑ. ABCD. දැන් ඔය බයෝ ගණන ආර්ථිකය නෙවෙයි. ඒක අපිව සූරකණ්ඩ කරන ආර්ථිකයක්. අපිව අපිව කඹරනවා, කඹරල වල සල්ලි හම්බ කරනවා, හම්බ කරලි වල කැන්සර් එකට හරි ඩයබටිස් වලට හරි ගේව ගව නිකන් එනවා. අර තිබුණ ක්‍රමයට නෑ. අපි ගමයි පන්සලයි, ගම් මිනිස්සුයි ඔක්කොම එක දෙලා මුත්තිට්ටුවක් හදාගත්තා, මල බතක් හදාගත්තා. කාල ජීවත් වෙන ආර්ථිකය. ඉතින් සුද්දා කියන එක හරි සෞතුයි. එහෙම නෙමෙයි පාටියක් දාන්නෙත් ඇයි ඒක මොකක්වත් නෑ. මොන පාටියද? අපි ඉන්නේ අපේ ගමත් එක්ක, අපි ඉන්නේ අපේ වතුරත් එක්ක, අපි ඉන්නේ අපේ ජලය හුස්මත් එක්ක. ඉතින් ඒක නැති ඒක වෙනකොට අපිට තියෙනවා මේ අසත්පුරුෂ සංසේවනයේ නිසා අවුරුදු 30කට 20කට උන් දැන් plan හදලා ඉවරයි අපේ පොඩි උන්ට මොනවද කුණු හරප ගන්නන්න ඕනේ කියලා. අපේ කෙල්ලන්ට මොන කුණු හරප ඇඳුම් අඳින්න ඕනේද කියලා. මොන බේත් අපිට පොවන්න ඕනේද කියලා. මොන අධ්‍යාපන දෙන්න ඕනේද කියලා අවුරුදු 20කට උන් සැලසුම් හදලා ඉවරයි. මුර්ගියෝ ඒ ඒ ලනු තමයි අපි කන්නේ. අපේ ඇත්තම්මල මුත්තම්මල එව්ව කෙරුවේ නෑ. උන්දලා ලිවන ලිව්වේ පුස්කොළ පොතක. ඒකේ තියෙන්නේ දස ධර්මේ. ඔය ආර්ථික ක්‍රම නෑ. චීන්සා අපි දැන් හැබැයි ආපෞදරයක් අවුරුදු 30ක කාලය ඇතුළත අපි නැවතත් අර පරණ ආගයන් ආඩම්බරෙන් කොට යමින් පවතිනවා. බටහිරෙත් තියෙනවා ලංකාවේ මනුස්ස අතරක් තියෙනවා. ඒ නිසා ඒකෙදී පෙරමුණ ගන්න ඕනේ සංගය. සංගය පෙරමුණ ගන්න ඕනේ සංගය නියතමානී වෙන්න ඕනේ. අර මෘදු වචන කතා කරන. ඒ වගේම අසත්පුරුෂ සංසේවනයේ ඉඩ නොතබා තරුණයින් අපි පෙන්ලා දෙන්න ඕනේ මෙතන ඇසුරු කරන යමක් තියෙනවා මේකේ. මේ පරිසරයක් තියෙනවා අපිට විශාල වශයෙන් බැරි වුණාට මේ මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න මේක හරි ශාන්තිදායකයි කියලා. අන්න ඒක දුන්නා නම් නායකත්වය භික්ෂුවකගේ නායකත්වය මම හිතන්නේ කවුරුත් ඉස්සරහට එයි කියලා. අපිට තියෙනවා ප්‍රෞඩත්වයක්. ඉස්සර වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක වෙනකොට අපි හිතා ගන්න ඕනේ අපි ළඟ මේ සෝච්ච දුර්වච භාවය කියන එක පිටරටින් ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයිනේ. දුර්වච භාවය ඇසුරෙන් ලැබෙන එකක්. එහෙම නැත්නම් අපි සුවචයි. විශේෂයෙන්ම කියන්න පුළුවන් සුවච දුර්වච වචන කියන දෙක තිරසනුන්ට අදාළ නැහැ. උන්ට කතා කරන්න බෑ. මේ කතා කරන්න පුළුවන් මිනිස්සු ගාව විතරයි දුර්වච වචන කියන්නේ. මේ මනසට කතා කරන්න පුළුවන් හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතෙනවා කරන කතාවේ හැම එකම දුර්වචන නැති එක හොඳයි වගේම ඇසුරු කරන එකත් මනුෂ්‍ය සමාජශීලී සතෙක්. මනුෂ්‍ය නගරයට ඇසුරු කරන තාක්කල් රාජධානියට ඇසුරු කරන තාක්කල් රාජරාජ ඇමතිව අවසන් ඇසුරු කරන තාක්කල් අනිවාර්යයෙන්ම සීලෙන් පිරිය. ඒක බුදුරජාණන් පොළේ අත ගහලා කියනවා. තිට්ඨිය තිට්ඨිය ශාวก රාජරාජ මහා මාත්‍ය ඇසුරු කරනවනේ සිවුරු අරනවා කියලා. ඒ විනෝඩ විවේක සේනාසන, වනපන්ත සේනාසන, සත්පුරුෂය ඇසුරු කරනවා නම් පණ්ඩිත ශාන්ති ඉන්නකම් කිව්ව ගල්දුවේ මම හීනකින්වත් මට සිවුරු අරින්න දීතිල නැහැ කියලා කවදාකවත්. චිර කාලයක් වස්පිරුණා කවදාක සිවුරු අරින්න දීන්නේ මොකද හරි සතුටින් සිවුරේ ඉන්නේ. මේ අසුර පවාල ආබයි කියලා ඒක මේ ඇති කරගෙනමදි ඒක තව කෙනෙකුට ඇති වෙන තාලෙට පූර්වාදර්ශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ තංග පිරිසටයි මේ ආමන්ත්‍රණය කරන්නේ ගිහිව කොහොම කරනවද කියලා කියන්නේ මම දන්නේ නැහැ. මේ මම මේ ආසාවෙන් ලෝභකමෙන් ඉඳලා පැවිදි වෙච්ච කෙනෙක් නිසා මම දන්නවා පැවිදි තියෙන සැප. මම ගිහිවෙන් දැයිමත් කරන්න පුළුවන්. ගිහිවෙන් දැදි කරන්න තියෙන්නේ තමයි අසේවනාච බාලාණන් කියන එක විතරක් කරන්න. මුන්නව හරි කාලසටහනක් දාගෙන ඉන්න නිතරම කියන්නේ මට මේ වැඩක් තියෙනවානේ. මට ඉඳපු ගමන් කියනවා අසවල මැරිලා මලගෙදෙට ඇනිදි මං කරන අහවල් දවසේ දාපු වැඩක් තියෙනවා අවුරුද්දකට කලින් කියලා මැරුණා නම් මට එන්න තිබ්බා. පොඩ්ඩක් මැරෙනවනම් මට කලින් කියලා තියෙන. ඒකට මම ලැබෙන අවුරුද්ද කාලසටහන දාලා තියන්න. මට මලගෙවල් වල යන්න වෙලාවක් නැහැ. මොකද මේ වැඩේ තියෙනවා. ඔයාලට තේරෙනවනේ මේ වැඩේ වැදගත් මලගෙදරට වැඩිය මට යන්න විදියක් නැහැ. දන්නවා මිනිස්සු මම කියන්නේ බොරුව කියලා. මම කරලා තියෙන එක හැම පැයෙම වැඩ. මේ කවුරු આવුත් කියන මේ වැඩේ තියෙනවා. ඔයාලට ඔය වැඩේට වැඩි මේක ලොකුණා. එයාට ගිහිලා කියන්න. මේ ස්වාමීන් වහන්සේ මේ වැඩේට එනිට ඒක තහනම් මම මාට ගෙන්න ගන්න. වැඩ පුළුවන් නම් වික්‍රම ප්‍රතිබල ගිහිලා කතා කරන්න. ඒ නිසා හැම වෙලාවෙම වැඩක යොදලා තියාගන්න. එතකොට කවුරක්වත් ඇවිල්ලා ඇඟිලි ගහන්න එන්නේ නැහනේ. ඒ නිසා කාලතරණක් ඉස්සරහින් තියාගන්න. කාලතරණ කියන්නේ කවුරුට ආපම ගන්නේ කවුරුට අපොයින්ට්මන්ට් දාන්න පොඩ්ඩක් ඉන්න කාලතරණ බල කියන්න. මේකේ මේ වැඩේ තියෙන. ඕක මොකද්ද ස්වාමීන් වහන්සේ මේකනේ කියනවා. එහෙනම් ඔයා ගිහිල්ලා ඒ කාලතරණ අයිති කරලා ගිහිල්ලා කියලා. අවශ්‍ය දඩගෙන එන්න. ඉතින් ඊතරම තමන්ගේ නිති කාලසටහනකින් පුරවලා තියන්නේ. එහෙම නැත්තම් පිස්සු පිහට්ට ඇවිල්ලා වහනවා. ලාරක කරපම් මේ කරපම් කියලා කියනවා. එතකොට අපි නිකන් නිකන් අර මේ මස් මස් වද්දලක් එළියට ගත්ත පියාකෝතේ කහතර පියාඹුවා වගේ හැම කාම එල කොටනවා. අමු මස් පිටක් අරගෙන පියාඹුවා. ඒක නෙමෙයි ඒක කාලසටහනක් ඇතුළේ අනේක අසත්පුරුෂ සංසයෝට තියෙන දෙන ලොකුම උත්තරේ. එහෙම නැත්නම් අසත්පුරුෂෝ හිතන්නේ මේ අපිට කපනවා කියලා. කැපිල්ලක් තමයි හැබැයි කාර්යතරණ කරන දිනකොට කැපිල්ලක් නෙවෙයිනේ අපි අපි වැඩක යොදලා තියෙන්නේ. වට එනවනම් කල්ැතුව කියන කොච්චර මාස 6කට ඉස්සෙල්ලා නැත්නම් අවුරුද්දකට ඉස්සෙල්ලා ඇවිල්ලා කියන්නේ. අසත්පුරුෂය හරි කලබලකාරවනේ. අසත්පුරුෂයන් බෑ කල්ැතුව වෙලා සැලසුම් හදන්න. සත්පුරුෂය ඇවිල්ලා කියනවා හරි එහෙම ලැබෙන අවුරුද්ද දාමු. සත්පුරුෂය අසත්පුරුෂයට බෑ. ඒ නිසා ඒ සැලසුම් කරනකොට ආන්නේ විදිහට සැලසුම් කරන්න බෑ ඒත් මම දන්නවා මම පැවිදි වෙලා පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද යනකොට මේ කියන දැනුමක්වත් මේ කියන කියන්න පුළුවන් ගතියක්වත් මේ කියන සටහනක්වත් තිබුණේ නැහැ. පළවෙනි පන්දිස් වාංශ පැවිදි වෙන දවසේම එක්සයිස් පොතක් දීලා කිව්වා අද ඉඳලා පිටු භාගයක් ලියන්න කියලා. මම මොකද කරන්නේ කියලා. මම පහේකුටි ඉන්න කාලේ දිනපොතක් අරගෙන හැමදාම මෙච්චර පරියන්ක කරනවා මෙච්චර සක්මන් කරනවා කියලා අවුරුදු 3ක ලයිස්තුව දාන හිටියා බුරුමයන් ඉස්සල්ලා. එතකොට මේ වගේ භාවනා සාකච්ඡාවක් ඇත්තෙත් නැහැ මේ මේ වගේ ධර්ම දේශන ඇත්තෙත් නැහැ මේ වගේ ධර්ම සාකච්ඡාවක් නැහැ. ඔය ඉන්නේ කන එක එකන පුළු පුළුවන් තාලට කරනවා. මම කටුකුරුද ඥාන දර්ශනසර ගිහිල්ලා කතා කරලා හදාගෙන තියන් හිටියා. හැබැයි මගේ ජීවිතේ ස්වභාවය ඒක නෙවෙයි. හදාගත්තට පස්සේ මට තේරෙනවා ඔක්කොමලා මට එන්නේ කතා කරන්න. මොකද මම කාලසට අහනක් තියාගෙන වැඩ කරනවා. ඒක හරීම ලේසි වැඩේ මේ අසත්පුරුෂ සංසේවණෙන් අයින් වෙන්න. හිස්තනක් තිබ්බොත් මස් ලොබුවක් ගත්ත අහසට පියාකුසේ කාසට ගියා වගේ හැම එකම ඇවිල්ලා කොටන. ඒකෙදි පියාකුසන්න මොකද කියන්න බෑනේ. ඉතින් මම හිතනවා මේ ඇති කියලා නැත්තම් දුර්වච වෙන්න ඉඩ තියෙනවා මගේ වචන. ඉතින් අපිට තියෙනවා පැය 8:00මාරයි තව තියෙනවා පැය භාගයට විතර කාලයක් මේ ධර්ම සාකච්ඡා සඳහා ඉතින් මෙල්බන් වලටත් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ප්‍රශ්න අද අපිටත් සෑහෙන සංඝ පිරිසක් සහ සෑහෙන ගෙහි පිරිසක් ඉන්නවා සාකච්ඡාවට. مثلا සමහරවිට මේ පාස්වර්ඩ් තියෙන ඉන්පුට් කරන්න. හොඳයි. අපරාගරු ස්වාමීන් වහන්සේ මට මේ භාවනා දෙකීම පිටතර කිරීමට අවසරයි. හොඳයි හොඳයි. මම භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මට තේරෙනවා සියලුම දේ නාම රූප බවත් ඒක එහෙම දැනෙනකොට මට අනිත්ක් දැනෙනවා කලින් දැනෙච්ච නැති දෙවන අධ්‍යක්ීම තමයි සිතුවිලි මාර්මන ආකාරය සහ සිතුවිල්ලත් අට ගැනීම ඒක අවතීම සහ නැතිවීම අතියට අරමුණු වෙනවා එන්න ඒක සතියෙන් මම බලවගෙන ඉන්නවා මට වැටහෙන්නේ පුත්තල ස්වරූපයක් නැති බවත් හේතුන් නිසා අටගෙන නැති වී යන බව එවිට සතියේ නෑ දැනගන්න හැම විටම සිතුවිලි පහළ වන හැදෙන හැදෙන විදිය මට සතියෙන් සතියට අරමුණු වෙනවා එතන මම බලන් ඉන්න විට ස්වාමීන් වහන්සේ නිකන් වෙරින්දනේ වී මුදු ඔළුවම ඇතුළ නිකන් පිරිච්ච ස්වභාවයකට පත් වෙනවා. එහෙම බලන් ඉන්නකොට ඒක පුද්ගල ස්වરૂපයක් නැත. අස්තරීමට තව අපහසුයි එක වෙලාවක් ඉඳලා තමයි සමනන්ත ඒ අරමුණ උනත් ගන්නවා. ඒක තමයි භාවනා අධ්‍යක්ෂක. හොඳයි ඒක වැඩි දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් අත්දැකීමේ අඩු ගතියක් තියෙනවා. හැබැයි දිශාවේ හොඳ පැත්තක් පේන්න තියෙනවා. බලන බලන දේ නාම රූප වෙනව නම් වෙනවත් එක්කම ඒකෙන් පොඩි දුරස්ත බවක් ඇති වෙනවා. නාම රූප උනේ නැත්තම් සමීපස්ත බවක් ඇති වෙලා ආතතියක් සහ අසහනයක් ඇති වෙනවා. අපි මේ මොන දෙයක් හරි නාම රූප දෙයක් මම මාගේ කියපු ගමන් අසහනයක් වෙනවා. ආතතියක් වෙනවා. යම් වෙලාවක ඒක නාම රූප වෙන්න පටන් ගත්තොත් ඉතින් අල්ලපු gedara දෙකක් වගේ. තියෙනවා තමයි ප්‍රශ්නයක් හැබැයි අපේ විතර නෙවෙයි. අන්නේ දුරස්ත භාවයේ තමයි පරතෝ සංකල්පය ඇති වෙන්න ආසන්න. ඉතින් එතකොට නිකන් ජීවිතේ පරණ හදපු චිත්‍රපටියක් බලනවා වගේ ජීවිතය කියන්නේ. පරණ හදපු DVD එකක් බල බල ඉන්නවා වගේ. ඒක ඉතින් හදලා තියෙන චිත්‍රපටියක්. මම මේකට සක්‍රීය සහභාගීත්වයක් අවශ්‍ය නැහැ. ඊට හිතට හිතවිලි එනවා දකින්න පටන් ගත්තාට ඊස්සේ පේනවා මේක දිහා බලන්න බෑ හිතවිලි වල අන්තර්ගතයට යට වුණා. හිතවිලි අන්තර්ගතයට යට වීමෙන් අපි හිතවිලි වලට ගසාගෙන යනවා. දැන් මේ හිතවිලි එන්නේ මම මේ හිතවිලි දිහා බලා ඉනවා කියනකොට ඒකෙන් පොඩි දුරස්ත භාවයක් ඇති වෙනවා. එතකොට පේනවා මේ හිතවිලි එකක්වත් ඉල්ලලා හිතලා චේතනා කරලා සචේතනිකව එනව නෙවෙයි. අයාලේ යන හිතවිලි. අපිට එන හිතවිලි 95%කටත් වැඩිය හිතන්නේක් නැති හිතවිලි. මේවට තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙන්නේ. මේවා මම කියාගන්න. ඉතින් මේ හිතවිලි දිහා බලනකොට පේනවා ඒකට කිසිම හේතුවක් ඕනේ නැහැ. ඔහි ඇති වී යනවා. ඉතින් මේකට පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප වෙන්න පුළුවන්. මේ පශ්චාත්තාප නොවෙනවන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නොවෙන්න නම් හිතවිලි නැති වෙලා හිත තියන්න ඕන තැන දාගන්න. එතකොට හිතවිලි එනවා. හරි ඒක තියාගේ වේගයට යනවා. මම නෙවෙයි ගඟ ළඟ වාඩිලා ඉනවා ගඟ යනවා. මම තේමා ගන්නෑ. නැති හැම වෙලාවෙම මම කයේ හිත තියෙනවා. එතකොට පේනවා මේ හිතවිලි කියන වැඩපිළිවෙල උඩු බැලෙන් අහස බලනකොට අහසේ වලාකුළු යනවා. ඉතින් වලාකුළු වලට අපි සතුටු වෙලා වැඩක් නැහැ සුදු වලාකුළු ගියාම මොකෝ, කළු වලාකුළු ගියාම මොකෝ, කැටි වලාකුළු ගියාම මොකෝ, දූලි වලාකුළු ගියාම මොකෝ, වලාකුළු වලට සීමාවක් නැහැ කිසිම වලාකුළක සීමාවක් නැහැ. අපි තමයි මේක මේ නම් වරම් දෙන්න හදන්නේ. ඒක ඉන්නෙත් නැහැ. ඉතින් මේ වලාකුළු තිබුණට හඳ වැහිලා තිබ්බත්, ඉර වැහිලා තිබ්බත් වලාකුළු නැති වෙච්ච ගමන් ආයිර පායනවා, හඳ පායනවා. ඒ වගේ මේ දුවන වලාකුළු වලට අහස කියලා හිතාගෙන ඒක ඉරට හඳට වැඩිය බලවත් කියලා හිතාන එක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ, අවිද්‍යාව කියලා කියන්නේ මේ වලාකුළු. දැන් එකක්වත් කේන්දර ලියන්න යන්න එපා, නම් වණන් දෙන්න එපා. හිතේ හිතවිලි එන්නේ යන්න පටන් ගත්තාම අර තියෙන ඔක්කොම වැමෑරිල්ලක් සිද්ධ වෙනවා. ඒකට කියනවා මේ විරේචනය කියලා සිංහලෙන්. අපි ලය විරේකයේ සහ පස්සෙන් විරේකයේ කියලා දෙකක් කරනවා. බඩ විරේක කරනවා සහ ලය විරේක කරනවා කියලා. ඒසට බොක්ක සිද්ධ වෙනවා. ඒ වෙලාවට කන්නේ. සෙනෙකොළ බොනවා. කොල්ලෝ නම් කෙල්ලන්ට සෙනෙකොළ දෙනවා. <laughs> ඒතරත් බඩේලි යනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. වෙනම දෙනේකොළ જાතියක්. තම්බ ලබනවා. බඩ විරේක වෙනවා. මේ හිටිය මනසේ ලය විරේක කරනවා. විරේක උනාට පස්සේ පිරිසිදුයි. ආනේ ඒ වැඩේ වෙන්න නම් මේ හිතවිලි වලට යන්න අරින්න ඕනේ. තද කරගත්ත ගම ඇතුල් පිළික හැදෙනවා. ඇතුල් මේ ගුලි වෙනවා. එළියට යන්න දෙන්න. එළියට යන්න දෙන්න බෑ. අපි নানা ආකාර දේවල් බල බල අහා ඉන්නකම් හිතවිලි එළියට එන්නේ. ඒ ඔක්කොම නතර වුණාට පස්සේ හිතවිලි එළියට එන්න පටන් ගන්නවා. පිටින් ඇතුළට එන එක නතර වෙලා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ඇතුළෙන් පිටතට එන්න පටන් ගන්නවා. ඒක විරේචනයක්. ඒකට යන්න දුන්නාට පස්සේ හිත තමනාප ගන්න නැතුව ලොකු සාන්තියක් ඇති වෙනවා. උත්තට හිර වෙන්න පුපුරන්න හුලං ගහලා තිබුණ බැලුවා. හුලං පොඩ්ඩක් බැලලා ගියා. පුපුරන මට්ටම තිබුණ හුලං දැන් අඩු වෙලා ටෙන්ෂන් එක බැහැලා. ඉතින් මේක කාටද කරලා දෙන්න පුළුවන් නේද? ඒක ලොකු ලාභයක් ජීවිතේ. මේ අපේ හිතවිලි වල අන්තර්ගතය ගන්න ගිහිල්ලා තමයි අන්තර්ගතයට මම මාගේ කියන්න කියලා තමයි මේ පුදුම විඳවිල්ලක් වෙනවන්නේ. ඒක මේ අවජාතක දරුවෙක්. ඒ අවජාතක දරුවෙක් උපැන්න සාතිකේ තාත්තා කොටුවේ අසං කරනවා අපි. කොයි කොයි කොයි එකාගේ දරුවද කියලා දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ හරියට වෝරිය කරනවා මගේ කළු පාට දරුවා සුදු පාටයි. කොහොමද දන්නේ නැහැ කියලා. ඉතින් අත්සන් කරන්න පොඩ්ඩක් පමාවිලා හිටලා ඉවරයි. Tamangeම ගෑණි වෙන්න පුළුවන් හැබැයි දරුවා මගේම කියලා කියන්න අයිතිය පුරුෂයාට නැහැ. ඒ නිසා කවුද හිටියේ මන් දන්නේ අර කොන්ෆරන්ස් එකේද කොහොද කතාවක් ඇහුවා මේ තාත්තයි පුතයි කාර්යයක් කරනකොට ඇක්සිඩන්ට් එකලා තාත්තා මැරෙනවා. පුතා කෙලින්ම ගෙන ඔපරේෂන් තියටකට. ඊට පස්සේ සර්ජන් ඇවිල්ලා කියනවා මට මෙයාව ඔපරේෂන් කරන්න බෑ මෙයා මගේ දරුවා කියලා. ඉතින් ඒකට සමිය සම්මන්ත්‍රණ ලැබුවා මොකද්ද උත්තරේ කියලා. අර මේ මාරියා උසල අදෝසලා කිව්වා ඔපරේෂන් ඇරලා තියන්නේ අම්මා. දැන් තියන්නේ තියටර් එකකට තියන්නේ අම්මා දොස්තර තාත්තා අපිට තියන්නේ දොස්තර ඔපරේෂන් තියටරේට එන දොස්තර කියන තාත්තමා කියලා හිතන්නේ පිරිමි කෙනෙක් කියලා හිතන්නේ නැහැ. ගෑනු කෙනෙක් එන්නේ. මට හිතන්න හිතුණා ලරුවගේ බයොලොජිකල් ෆාදර් වෙන්න ඉන්න ඇත්තේ තියටර් එකට අර තාත්තා හිටනමට හිටපු තාත්තා. උග දෙනෙක් අපි දන්නේ අපේ තාත්තා කවුද කියලා. ඒක කියන්නේ හිත හිත එනකොට අර ගෑණි අතෝසන කිව්වා අම්මා ඉන්න තියෙන්නේ අම්මත් ඉතින් මගේ දරුවා කියලානේ කියන්නේ. අම්මම නෙවෙයි අනියම තාත්තා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ හිතවිලි වලට තාත්තා කියන්න ගියාට පස්සේ මේ ඔක්කොම වදේ. අද ඉන්න එකෙක් ඉන්නවද බලන්න අසහනටපත් වෙලා නැති. අසහනටපත් වෙන හැටපත් වෙන හිතවිලි හරහා. මම පුරුම ගිහිල්ලා හුව එක ප්‍රශ්නයක් මම අවුරුදු 3 ඉඳලා මේ නීවරණ කියන්නේ හිතවිල්ලක්ද නැද්ද කියලා. එයා මම කිව්වා නීවරණ කියන්නේ හොඳ හිතවිල්ලක් කියලා. මට හිතෙනවා වසවිල් ලැජ්ජාවක් යකෝ මේකට කාලා තියෙන කෑමඩක් මෙච්චර කාල මේ හිතවිල්ලකන්නේ මේ මෙච්චර භාවනා කරන්නේ බැඳගෙන භාවනා කරන මේ හිතට එන හිතවිල්ලක් බව දන්නේ නැතුනේ කාමච්ඡන්දේ කියන්නේ හිතවිල්ලක්. ව්‍යාපාදේ කියන්නේ හිතවිල්ලක්. නිදිමත කියන්නේ හිතවිල්ලක්. උද්දච්ච කුක්කුච්ච කියන්නේ හිතවිල්ලක්. විචිකිච්ඡා කියන්නේ හිතවිල්ලයි. ඒක ඕකට මැරෙන්න ඕනේයි. මේක හිතවිල්ලක් බව දැන බලන්නේ ඉතින් උඹට ඕන දේ නටලා බලන්න. පිටිය දීලා බලන්න එකයි තියෙන්නේ. පුළු පුළුවන් වෙලාවේ තමයි කර්මස්ථානට යනවා. ඒ වගේ හිතවිලි එනකොට ඒක දිහා මේ බලන්න හිටියොත් පොඩි දුරස්ත භාවයක් ඇති වෙනවා. ඒ දුරස්ත භාවයේ ධර්ත භාවයෙන් දුරස්ත වීමක්, පරිලාහයෙන් දුරස්ත වීමක්, ආතතියෙන් දුරස්ත වීමක්, අසහනෙන් දුරස්ත වීමක්. ඒකත් ලොකු සාන්තියක් ගිහිගෙදර ඉන්න කෙනෙකුට. අසහනෙන් ඉන්න කෙනෙකුට. මොකද ඒක අතරක් නෑ වද දෙන දෙයක් නේ. මේක කරන්න අවුරුදු 7ක් යන්නේ නෑ. මේක කරන්න අවුරුදු 7ක් යන්නේ. මේක ටික කාලයක් හරියට කරලා වෙන දෙයකට ඉඩ දෙන්න පුරුදු වුණාට පස්සේ හිතවිල්ලක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවත් අයිතිවාසිකම කියන්න යන්න එපා. හිත කරදර ගන්නත් එපා. පුළුවන් තරම් ඒ විනෝඩ මූල කර්මස්ථානේ දාන්න ඉගෙන ගන්න. නැත්තම් මම දැන් ඉන්නේ හිතවිල්ලක බව දන්න. ඒක නිරීක්ෂණයක් බවක් දන්න. යන්නයි. ඉතින් ඒක ඒක හරි අමාරුයි මේ Taman පිළිබඳව සුචරිතවාදී තියෙන කෙනාට. ඒකට කියන්නේ සුචරිතවාදී එහෙම නැත්තම් කියනවා මේ මෝරලිස්ට් කෙනෙකුට. එයා කියන හිතවිලි එන්න බෑ. ඒක භාවනාවට කැප කැප නැහැ. හිතවිලි අයින් කරන්න ඕනේ. හිතවිලි ෂුවර් එකටම අයින් වෙනවා පහදෙන මරුණාට පස්සේ. ඒක කරලා දෙන්න පුළුවන් ඕන. මරණකයිදී මරුණාට පස්සේ හිතවිලි එන්නෙම නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ ජීවත් වෙද්දිම හිතවිලි එද්දිම හිත කරදර ගන්න නැතුව ඉන්න එක. ඉතින් ඒව ප්‍රකාශ කරන්නත් ඕනේ. මොනවාගේ කතා කරලා කියන්න ඕනේ. හිතවි නැති කරන එක නෙමෙයි අපේ යුතුයකම තියෙන හිතවිනකොට හිතවිලි බව දන්න සද්දෙනකොට සද්ද බව දන්න ආරම්භනකොට ආරම්භන බව දන්න ඒ එකටවත් gadu ගෙනෙන්න දෙන්න එපා එකටක හිත කරදර ගන්න එපා මේන් තින් is not to worry කියලා ඒක බලාගෙන ඒක බුක් කීපින් කරන්න පුළුවන් නම් දවසේ පැය 30ට 70ක් මම හිතවිලි වල 30ක් වේදනාවල 10ක් හද්දවල ඉන්නේ 100ට මෙච්චරක් අරමුණේ 100 100ක්ම සාර්ථකයි ගමන හරියට පොත් පොත් ලැබීමක් තියෙනවා බුක් කීපින් තියෙනවා බලාන බලනවා ඒ හිතවිල්ල හිතවිලි අනම්මනම් පැත්තක දාලා අරමුණේ ඉන්න එක තව 100ට එකක් වැඩි කරගන්න පුළුවන්ද? එතකොට එන්නේ එන්නේ එන්නේ අර වයින් යනවා. ඒ නිසා මම කියාගෙන ගියේ කියන්නේ මේ වැඩේ දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් මේ විචල්්‍ය සාධක වෙනස් කරන්නේ නැතුව මෙහෙමම යන්න ආරින්න. යනකොට අර හිතවිල්ලෙන් දුරස්ත වීමෙන් ඇති වෙන ඩිස්ටන්ස් එක පරාසය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒක තමයි අපේ අනුග්‍රහය විය යුතු භාවනාවට එක සැරේ නැත කරන්නත් එපා 100 100ක් නැත කරන්න යන්නත් එපා වෙන්නේ නැහැ. තිබුණට රෙඩිය පොඩි නිදහසක් එන්න පටන් ගන්නවා. ආනේ ඒක පහු වෙනකොට බෝ වෙන ලඩක් මට්ටමට යනවා. එහෙම හිතේ නිදහසක් ඇති කෙනා ළඟට යනකොටත් අනිත් කෙනාටත් තේරෙනවා මේ සාන්තියක් කියන එකක් තියෙනවා. අපි ලොකු සාංශ ඉන්න කාලේ ඕනම කෙනෙක් ලොකු සාංශ ළඟට යනකොට ඒ විස්රාමයේ තේරෙනවා. මොකද උන්වහන්සේනේ හරීම විවේකීව ඉන්නේ. කවදාකවත් ආතතියක් මොකක්වත් නැහැ. කවුරට ගියාම නිකන් පූස්පැටියක් වගේ. හැසිරීම හැම වෙලාවෙම හරීම සුවදයි. හරීම මේ ආදර උපදවන සුළුයි. වැඩි වැඩ දාගන්නෙත් නැහැ. ළඟට යනකොට ඕනම කෙනෙකුට තියෙනවා මේ මනස සැනසීලා ඉන්නේ ළඟටලා ඉන්න හිටියත් ඇති කියලා. ඉතින් ඒ ඒක ටික කාලයක් ගියාට පස්සේ බෝවන් ලෙඩක් වඩටපත් වෙනවා. මුල් ටිකේ හරි අමාරුවෙන් තමයි සපය ගන්න වෙන්නේ. මොකද අපි ඕනකමෙන් අහ කන මෙව්වා කරදර ඔළුවේ දාගන්න જાතියක්. අනවශ්‍ය වගකීම් ඔළුවේ දාගෙන අපේ gedette මර්ගාදේ තියේදී ලෝකෙට ප්‍රකාශ කරන්න ගිහිල්ලා බංකොලොත් ගතියේ තියේදී ලෝකෙට කියාපාන්න ගිහිල්ලා මේ කරදර වැටෙනවා. නිසා කවුරු හරි ඇවිල්ලා කරදරයක් මොකක් කර දෙනවා කියන්නේ අනේ මගේ ප්‍රශ්නත් විසඳ ගන්න බැරුව ඉන්නේ. මේ මට ඕක කරන්න බෑ. ඉතින් අපි අර gedette නයි දවසවල මේ තනකොළ කපන්නේ ටිකිරි බණ්ඩයිය. ඉතින් මේ වයසයි කොණ්ඩෙත් ඉදිලා. ඉතින් අම්මයි කතාවක් ඇහුවා ටිකිරි බණ්ඩේ ඔබ කසාද බඳින්නේ නැද්ද කියලා. අනේ නැන්දම්ම මේ හරක් දෙන්නටවත් කන්න බැරුව මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හොයනවා මොන කසාදයක්ද කියලා. නැන්දමට පේනවා උදේ ඉඳලා හැන්ද මම එහා පැත්තේ ගුරුදියත් ඉඳලා ඉන්නේ මේ පයින් මේ මුත්තේට්ටු අතට. තනකොළ ටික ගන්න ඒත් මදි අරුන් දෙන්නට තව කසාද බඳ මොනවා. අපිට හරක් දෙන්න විකුණලා ගෑණියක් ගේන. ඊට ඊට පස්සේ ආරක් හොඳයි. ආර එළ දෙන. ගම කනවා. ඒ වගේ මේ මෙල්බන් වලට වැයෙනවා ඉතින් සමා වෙන්න ඕනේ. මෙල්බන් වල ඉන්න වගේම ඔක්කොම ආරක් තමයි එළ දෙන්න තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මොකද ආහමතුරු එන්නේව නැහැ මෙල්බන් සාකච්ඡාවට. හිටිය කොවිඩ් ආහමතුරුත් ඒ ආහමතුරුත් නැහැ දැන්. ඒ නිසා ඇහෙනවද කියන ඒවා චිත්‍රා. හලෝ හොඳ වෙලාවට ඇහිලා නැහැ. ඩයිනේ කට් වෙලා ඉන්නේ. කට් කළා දාන්නේ. එතකොට අයින් කරන්න පුළුවන් ඒක වල. හොඳයි අපිට මේ තාසිනා විනාඩි 20ක් විතර කාලය 25ක් විතර කාලයක් කාටාරී මත ප්‍රකාශ කිරීම ප්‍රශ්නයක් අහන්න කමඨාන් සුද්ධ කරගන්න තියෙනවනේ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙන ස්වභාවයක් දකින්න තියෙනවා. ඒ අඩු වෙන ස්වභාවය දකිනකොට සිතුවිලි අඩු වෙනවත් එක්කම ඇගේ නිකම් මේ මේ මේක වචන වලින් කියන්න මම තේරෙන්නේ නැහැ නිකම් මේ බොහොම සමීප කමක් දැනෙනවා එහෙම දැනේ එහෙම දැනුනෙන් පස්සේ අනිත් පාර කිසිම දෙයක් නැතුව යනවා. ඒ නැතුව ගියන් පස්සේ ඒ ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට අයම අර මූල කර්මස්ථානට යනවා. අයම සිතිවිල්ලක තමයි ගොදුරු වෙන්නේ. ඔය හිතවිල්ලක් ඇවිල්ලා ඇති වෙන්න හේතු වෙච්ච හේතුව නැති වෙන්න හිතවිල්ල හිතවිල්ල විසීම නැති වෙන බව දන්නවනම් එක සැරයක් දැකලා තිබුණා නම් ආයේ හිතවිල්ලක් එනකොටම ඒක ඇත්තද කියලා බලන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා මම මොනවත් කරන්නේ නැතුව හිතවිල්ල විසින් හිතවිල්ල නැති වෙනවා ඒක වෙන්නේ සාමාන්‍ය වෙන හිතවිල්ලකින් ප්‍රතිස්ථාපණය වෙනවා ඉතින් ඒක දිහා බලනකොට පේනවා මම අර දැකපු එක ඇත්තමයි ආයෙ සැරයක් බලන්න ඒකට අර වෙනද හිතවිල්ලක් කෙන එක කෙනහිල්ලක් නේ කරද දැන් අර කරපු නිරීක්ෂණය සහතික කරන්න හේතුවක් වෙනවා හිතවිල්ලක් එනවා ඒකට එනකොට ආතතියක් එන්න වගේම හිතවිල්ල නැති වෙනකොට හෝ වෙන එකේ මාරු වෙනකොට තියෙන සාන්තිකරත් තත්ත්වයක් තියෙනවා. ඉතින් ද්වේෂ බල කරන ඒ සාන්තිය දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එයා දන්නවා හිතවිල්ලක් ආවම හිතවිල්ලෙම නැති වෙනවා. මේ මුළු ශරීරයට ඇති වෙන හැම ලෙඩක්ම ඇඟෙන් නැති වෙනවා. ඒක වෙනස් කරන්න මොනම යකාටවත් බෑ බුදුදහමසේ කියලා තියෙන්නේ ජීවිතයේක සංසාර රෝග හතරයි තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. සංසාර රෝගව කාටවත් වෙනස් කරන්න බෑ. අපි හිතනවා නම් බෙහෙතෙන් පුළුවන් ඔපරේෂන් එකෙන් පුළුවන් කියලා ඉතින් මේ මනුස්සයා හැමදාම ලෙඩේ තමයි. කවදාකවත් ශරීරය ගැන විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ මට බෑ මේක අහවලා කරන්න ඕනේ. නෑ. ওই කවුරු කෙරුවත් කරන්නේ මේකේ තියෙන ප්‍රතිශක්තිය පුදව ගන්න එක විතරයි. ඒ නිසා මම හිතාගෙන ඉන්නවා මම කරනවා. මම මේ බෙහෙත් නොකරන කරන එක නෙවෙයි මම කියන්නේ සාමාන්‍ය අදහසක් වශයෙන්. මේ හිතවිල්ලක් ආවම හිතවිල්ලට අත දාන්න ගියොත් වැල් වැද. චේන් ට්‍රොත් වෙනවා. වැල වගේ යනවා ට්‍රේන් වෙනවා. ඒක හිතවිල්ල දිහා බලනකොට ඒක පුරුක ඉවරයි. වෙන පුරුකක් එනවා. මේක පේනවා එන එක 100ට 100ක්ම නැති වෙනවා කියලා. ඉතින් හිතවිලි ගැන හිතන්න යන්න එපයි කියලා බුදුරණ කියනවා විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං හිතවිලි ගැන තැවෙන්න ගියොත් හිතවිලි නතර වෙනවා. මේක හිතවිල්ලක් සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි ආනපන නෙවෙයි කියලා හරියට ඒක අනන්‍යතාවය අල්ලගත්තොත් මේක හිතවිල්ලක් කියන එක අපි දන්නවා පරිච්ඡේද කරලා තියෙන්නේ. ඒකේ යා ඉවරයි. තව එක්කෙනෙක් එනවා ඒ සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. බෑ හිතවිල්ලක් නෙවෙයි. නැත්නම් වෙන හිතවිල්ලක් අරක නෙවෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් කයිවාරු ගහන දෙන්නෙක් ළඟට ගිහිල්ලා කොළ කොළේකුයි පෑනකුයි අරගෙන පොඩ්ඩක් ලියන්න ඒ කට්ටියගේ මාත්‍රිකා කිසිසේත් මාදාල් නැති මාත්‍රිකා කතා කරනවා. මේක කතා කරන එකට කවුරු හරි මතයක් ප්‍රකාශ කරන්නේ අදාළම නැති එක. එයා ඉවර කරන්න ඉස්සලා තව එකක් පටන් ගන්නවා. ඒවට කියනවා හැලී කතා කතා කරනවා කියන්නේ. වල්පල් කතා කරනවා කියන්නේ. කිසිම තේමාවක්. දැන් බුදුජානනාංශ කතා කරගත්තාම මුලට මැද මැදට අග සමානයි. ඒ බුදුන්ස කතා කරන ඔබ මුල කින්දේ මැදට ගැලපෙන්නේ නැහැ. මැද කින්දේ අගට ගැලපෙන්නේ මොකද්ද ඔබ කියන්නේ? නඩුව කරාදයි. හිතවිලි වල තියෙන එකයි පටන් ගන්න තැන නෙවෙයි ඉවර වෙන්නේ. කොහොමරි පටන් ගන්න හිතවිල්ල නෙවෙයි ඉවර වෙන්නේ විපරිණාමයටපත් වෙනවා. ඒකවත් බලා ගන්න බෑ අපි අන්තර්ගතයටමත් වෙනවා. හිතේ ඇතුළේ තියෙන දේටමත් වෙනවා. හිතවිලි ගැන පරීක්ෂණය නිරීක්ෂණ හරියට කරනවා නම් මේ හිතවිල්ලක කොඳු වැඩ පෙලක් නැති බව තේරෙනවා. කොඳු වැඩ පෙල දෙන්නේ අපි. දුන්නට පස්සේ ඉතින් ඌ පැනලා කනවා. මේ කටුකුරුන් දෙසාංශගේ ඒ concept and reality කියන පොතේ early Buddhist thoughts පස්සේ සංකල්ප සහ යථාර්ථය කියලිව පිටු ගානකට පස්සේ විස්තර කරනවා. මේ හිතවිලි ප්‍රපංච සංඥා සංකහ සමුදාචාරන්ති කියන එකට හිතවිලියට විද දුන්න ගමන් හිතවිලිය අපේ කහා දමන හැටි. කතන්දරයක් කියනවා ඉස්සර තිබුණු ජාතක කතාවක්. රජ කෙනෙක් දරුවෝ තුන්දෙනෙක් පිටත් කරනවා මේ රජකම දෙන්න නම් ශිල්පයක් ඉගෙන ගන්න ඉන්නේ කියලා. මාලිගාවේ එනකොට පිස්සු ගෙන්නවනේ. කොයි කුමාරයත් ඉස්සර තිබුණ කැලියට යවනවා. ගිහිල්ලා ශිල්පයක් ඉගෙන ගන්න කියලා. තුන්දෙනා කැලිය මැදට ගිහිල්ලා කිවිස ගන්නවා අපි පාරවල් තුනක යන් කියලා. අයියලා මල්ලා. එක්කෙනෙක් යනවා එක දිශාවකට. ඒ දිශාවේ දිශාවේ දිශාපක්ම කාචාර්යවරු ඉන්නවා. ඉතින් එක්කෙනෙක් ගියාම කියලා දෙනවා කැලේ පුළු ශිල්පායතනෙම තියෙන ඕනම කැලේ වැටලා තියෙන ඇට කැලක් ගෙනාවොත් ඒකෙන් සම්පූර්ණ ඇට තැකිල්ල හදන හැටි උගන්වනවා. ඉතින් ඒ කුමාරයා අවුරුදු 7ක් ඉඳලා ඇට තැකිල්ලක් හදන හැටි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඊගාවේ ශිල්පයක් තියෙන කොයි සේනාවක් හරි ඇට තැකිල්ල දිනුනොත් මස් පුරවන්න දානවා. ඇට තැකිල්ල අංග සම්පූර්ණ මස් පුරවන්න දානවා. ඉතින් එතන උගන්වනවා. අන්තිමේකේ උගන්වනවා ඇට තැකිල්ලත් උනනම් මස් පුරවන්න පුළුවන් නම් පණ දෙන්න දානවා. ශිල්ප තුනක් තුම්පලක ඉගෙන ගන්න. දැන් කුමාර තුන්දෙනා ගිහිල්ලා වල අවුරුදු 7කට පස්සේ ඇවිල්ලා ආයෙත් කැලේ මැද එකට වෙලා ඉතින් එක එකන හම්බෙලා සතුට වෙනවා. දැන් තාත්තට ගිහිල්ලා කියන දේක් තියෙනවා රජපිය මහ රජුරවන්න. ඊට පස්සේ තුන්දෙනා සම්මන්ත්‍රණයක් තියෙනවා. ඊට පස්සේ පුංචි මල්ලි කියනවා මට පුළුවන් ඕනේ කැලේක තියෙන ඇට කැල්ලක් ගෙනත් දුන්නොත් ඒ ඇටේට සාපේක්ෂව ඔය දැන් තියෙන ඔය ඇන්ත්‍රොපොලොජි වල අපි උගන්වපු ඉගෙනගත්ත දේවල් තමයි ෆොසිල්ස් කැලක් හම්බෙච්චා සතාමවල පෙන්වන්න පුළුවන්. අපිට ඕන කරන්නේ මේ අසවල් ඇටි කියලා දන්නවනේ ඒ හැම ඇටයක්ම තියෙන්නේ සාපේක්ෂ ගාහනකට. මේ ජංගාස්තිය තියෙනවනේ ඊට පස්සේ උස මෙච්චරයි වෙන්න ඕනේ. උරු රස්තිය මෙච්චර වෙන්න ඕනේ. ඔක්කොම එකක් ගත්ත ගමන් අන්දින දැන් හතර තියෙන ශිල්ප එදා තිබිලා තියෙනවා. ඊට පස්සේ මල්ලි ඔක්කොමලා ගිහලා බලනකොට ඇට ගැල්ලක් හම්බුනේ යන්න බලපුවාම අඩි 12ක විතර ලොකු ව්‍යාග්‍රේ. ඇට දැකිල මාන. ඊගා මල්ලි බලාගෙන ඉන්නවා. ඇට දැකිල අහන්න මස් පුරවන්නේ. මේ දැන් මැරිලා පණ ගිය තරමට හොන්ත 12 අඩි 12ක විතර ඇති ව්‍යාග්‍රේ අලිගේ දිගාරපන් දිග අඩි 12ක අයියා කරන දේ බලාන එක පාට පණ දෙනවා පණ තිබු ගමන් තුන් දෙනාම පැනලා කනවා ව්‍යාග්‍ර බැලලා තුන් දෙනාම කාලා දානවා ඕක තමයි හිතවිලි කියන්නේ අරෙන් කැල්ලක් ගැනලා මෙහෙන් කැල්ලක් ගැනලා දුන්නා බතේ හිතවිලිසින් අපිව කාලා දාලා ඉතින් අන්තිමට අපි බුලත් හැපයක් විතරයි මරනකොට තියෙන්නේ හපා කාපු බුලත් හැපේ විතරයි මොනම තේරුමක් ගන්න නැති වැඩක් ඉතින් ඒක පෙන්ලා ගිහිලා කියනවා මේ ප්‍රපංච සංඛාවල් වලින් අපි යටපත් කරන හැටි. දැන් මේ ආම්ද්‍රෝ මයිත් එක තරහයි. නැත්නම් මම තරහයි මේ ආම්ද්‍රෝ. ඉතින් මොනවා හරි මේ ආම්ද්‍රෝ මං ඉන්න වෙලාවට වීදිත් වෙනවා හරි නිවෙනවා හරි. ඉතින් මං ඕක දිගේ කල්පනා කරන්න බලද්දී මේ ඇත්ත වෙලේ කියනවා වහන්චාරය අසුර කරන අම්මා මර කකුලක් තමයි ඔයා දෙන්න ඉන්නේ වහන්සේට වැඩක් කියලා ඔන්න ඊට පස්සේ කියනවා මම වහන්සේට මේ කියන්නේ මට පිළිත්තුවනේ ආ එහෙනම් අයවරයි ඈ ආ එහෙම කරන්න නෙවෙයි ඔයා දෙන්නේ කියනකොට ඉතින් මට මේක පිළිබඳ ව්‍යාග්‍රේකව තමයි හිතෙන්නේ තව එකෙක් ඇවිල්ලා දීපු ගාම මං ගිහලා බියක් අරගත්තා ගැහුවා. මෙයාක හිටියොත් එතකොටම ඌ ඉස්සර උනොත් ඌ මට ගහනවා. පිහින් හරි කැත්තේ ඊට පස්සේ අන්තිමට ව්‍යාග්‍රෙත් තමයි. අපි මේ එක එකන ගැන අත ප්‍රකාශ කරන්න යනකොට තියෙන භයානකකම අපි කත්ත පහක තේරුමක් ගන්න නැතුව අපි එක එකනට එකනට ටේල් කැරින් නැත්තම් ඔය කේලම් කතා කරනවා අද කොච්චරක් දික්ක සාද වෙනවද ලෝකේ අද කොච්චරක් මේ යුද්ධ සිද්ධ වෙනවාද? ඔය මට මේ දවස්වල ඇහෙනවා පස්සේ දවස්වල ඔය මුස්ලිම් කලබලේ වෙලා තියෙන දේ. කටකතා නිසා රාජ්‍ය දෙපාර්තමේන්තු කීයක් වහලා දාලා තියෙනවද? අපි කරන්න ගිය වැඩ දෙක තුනක් නැතර කරා දෙපාර්තමේන්තුවට පයින්ඩයක් කැවිලා තියෙනවා. ඒක නිසා වැඩේ නැතර කරන බලන පණිවිඩේ බොරුවක්. පණිවිඩේ හදන ලද්දක්. මම මෙල්බර්න් නිල වෙලාවේ මොහොඳ පොත් ලියන මහත්තයෙක් ඇවිල්ලා පුතාම අමාරුවේ. දවස් තුනක රිට්‍රීට් එකට ආවිලා බුදුම සන්තෝෂෙන් කිව්වා අම්මෝ ස්වාමීන් කවදාකවත් කරන්න බෑ. දවස් තුනේ මම උපාසකෙත් එක්ක රිට්‍රීට් එකේ ඉන්නවා. පොතේ ගුරේ පොත් ගුල්ලේ. ඒ ටික දවසක් ගිහිල්ලා දවස් දෙකක් යනකොට බලන්නකෝ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ගියාම එන කරදර වැඩන්නේ මට බෑ ඉවරයි මම නතර කරනවා. මොකද ලංකාවේ හාමුදුර කෙනෙක් මරලානේ මුස්ලිම් මිනිස්සෙක්. මම කොහෙද? මම ලංකාවේ ඉඳලා ආවේ. හරි මරලා තියෙනවා දැන් මොකද කරන්නේ? එහෙම වෙනකොට අපි වහන කරලා ඇති වැඩක් තියෙනවා මට බය භාවනා කරන්න. ඉතින් මං කෝ මහත්තයෝ අපි දෙන්න යන් ලංකාවට ගිහිල්ලා බලන්න ඇත්තටම මරලා තියෙනවද කියලා. ඒක වටිනවා. හරි ස්වාමීන් වහන්සේ කියන කතාව වෙනුනොත් මගේ හිත ඇවිසිලා සවන්ද මට කරන්න බෑ. මොකෝ ඒක තමයි වෙන්න ඕනේ. ඒ මිනිස්සු කරන්නේ ඒක තමයි දෙවට එක වෙලා. මිනිස්සු මරලා නැද්ද කියන දන්නේ දැන් මම තව 60ක් භාවනා කරන මිනිස්සු කරන් ගන්නෙම නෑ ඕක. මං ගණන් ගන්නෙත් නෑ. මහත්තයෝ භාවනා කරලා යනවා. ඒ වගේ ওই පහුගිය ටිකේ ගිහිල්ලා තියෙන SMS ටිකක්. එහෙම නැත්නම් Facebook එක වැහුවා. ඕක වෙනකොට රංජිත් මහත්තයා කියන වටවල පන්සලේ ආමතුරු පලාතටම ඉන්න කියන්නේ බලේ පතුරවන්නේ තොණ්ඩමන්ගේ මේකේ. ඉතින් පහුගිය කල්චල් එක යනකොට කවුද පයින්ඩක් කරලා වටවල පන්සලේ ආමතුරු මරලා ගහේ ඉල්ලලා ඉන්නවා කියලා. මිනිස්සු වතු වල සුපරින්ටෙන්ඩන්ට්ලා වත් ඔක්කොම අරගෙන එනවා එන්නේ කාට ගහනවා. ආමුදුරන්නම ගෝල්ලක් ඇවිල්ලාලු සාංශේ මරලා ඉල්ලලාද ගහගෙන ගියා. එතනින් තමයි වෙරිෆයි වෙලා තියෙන්නේ. හිතලවත් නැති දේවල්. ඒක මේ හිතවිලි කරනකොට පේනවනේ කිසිම පදනමක් නැතුව ඉන්නේ කියලා. අපි කොච්චරක් ඒවා කනවද? කන තරමට අපේ හිත කොච්චර පු탁 පු탁ද කියලා බලන්න. කොච්චර බොළඳද කියලා බලන්න. මුලපැදාක හොයන්න යන්නේ නැහනේ අපි. ඒකට පණ දෙනවා. පණ දීපුවම ඒක පැන. ඒ නිසා අපිට මේ ආමතු ගැන මට හිත හොඳ නැහැ. එලිම කතා කරලා කියන්න පුළුවන් ආමතු ඔබ හන්ස ඔයාලා කොරම් මගුල් නිසා මට හිත හොඳ වෙන්නේ නැහැ. අපිට කතා කරගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒකට යන්නේ මගුලක් හදාන මම ඔබ හන්සට එහෙම කරලා නැහැ ඉවරයි. නැත්නම් කතාවල කියයි ඇත්ත හන්සට කිව් එක හොඳයි මම එහෙම හිතුවා ඉවරයි. කවදාවත් අපි එහෙම කියන තරම් අවංක නැහැ. කොච්චර චපලද කියන්නේ. කියන්න හොඳේ මොන කතාව. එහෙම නරක වෙලාවට නෙමෙයි වාඩි වෙලා හම්බෙලා කියනවා මෙහෙමයි මේ ළඟදිත් චෙච්චලා කතා කරා මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔබගේ මේ කටයුත්ත නිසා අපේ sannivedane කඩලා යනවා. අවිශ්වාසයක් ඇති වෙනවා. මම මෙතෙක් කැරී 100ක් විශ්වාසයෙන් වගේ කියන්නේ. ඊට පස්සේ මම ඔබතුමාගෙට සැක කරනවා. පුළුවන් නම් සැකයරලා දෙන්න. ඉතින් අඬනවා. අඬන්නේ මේ කියන්නේ. කරපු වැඩෙන් හිතන්නේ නැතුව මේ වෙලා තියෙනවා. sannivedane කඩලා ගිහලා තියෙනවා. වගේ කියන්නේ මම ඔබ හන්දට ඔබතුමාට කෙලින්ම කියනවා. ඔය ක්‍රියාවලිය නිසා මගේ sannivedane කැඩෙනවා. මට ඊට පස්සේ සැකයි. සැකේ දුරු කරනකම් මට බෑ කටයුතු කරන්න. ඉතින් ඊට පස්සේ මම බැඳලා සමාව අරගෙන හරි මොනවා හරි කරලා සැකේ දුර කරලා දැන් ආයෙ ගේනම තේ අර කියලානේ තියෙන බබා බාර දීලානේ අපි එහෙම කරන්නේ නැහැ. හිතවිලිත් එනකොට හොඳට බලන්න කිසිම හිතවිල්ලක අම්මා තාත්තා ඉන්නවද කියලා. ඔයාලට කිසිම චේතනාවක් නැහැ. කිසිම පචේතනික බවක් නැහැ. සවිඥානික බවක් නැහැ. මේ හිතාමතා නෙවෙයි කරන්නේ අපේ තැවෙන ප්‍රමාණයකට. උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙත්ත කපලා තැවිලානේ ඉන්නේ අපි. මේ කොහෙද යන්නේ හිතවිලි කොටකට? ඒ නිසා හිතවිලි එනකොට දැනගන්න මේක හිතවිල්ල. සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි. ඊට පස්සේ හිතවිල්ලත් කෑලි කෑලි වලින් යන්නේ. දඟල් පුරුක් වගේ. ඒක කෑල්ලකට හිත දාලා බලන්න. අනිත් එකත් එක්ක සම්බන්ධ වුණාට කිසිම ඕගනික් කනෙක්ෂන් එකක් නැහැ වගේ. කොයිදු යන හිතවිලි ටිකක් කෝච්චි පෙට්ටි වගේ දිනා මේක පටලවා ගන්න එක තමයි අපේ හිත කරන්නේ. ඊට පස්සේ ඒක නතර කරන්න. ඒ නිසා ඒක අල්ලන එක මේ කායනුපසන වේදනානුපසන වලට පස්සේ සිද්ධ වෙන්නේ චිත්තානුපසන. ඒක සිද්ධ වෙනවා කොයි වෙලාවෙත් නමුත් ඒක ඒකටම හරියට හිත ගිහිල්ලා වෙන්නේ කය වේදනා දෙක දැනගත්තට පස්සේ පේනවා මේක යට කිලෝරක් නැතුව හිතිල් ධාරාවක් ගන්නවා. මේ දී යටි මේ පොළොවේ යටින් ගන්න ගංගාවක් වගේ. ඒ දැක්කයි කියලා බය වෙන්න එපා. ඒක දැකලා නැතුව තමයි අපි මෙතෙක් සැලසුම් හදලා තියෙන්නේ. දැන් අඩු ගානේ පේනවා මේ උඩ වේදනා කය රූපකය තියෙද්දි යටින් හිතවිලි කයක් ගලනවා. හිතවිලි ධාරාවක් ගලනවා. දකින්න හබන එක හරි සතුටක්. හැබැයි කවදාකවත් හිත සුව පිණිස නෙවෙයි. කවමදාකවත් අපේ හිතවිලි අපේ සුභ පිණිස සුභසිද්ධිය පිණිස නෙවෙයි. යාව කරන්න හදන්නේ අපි ලව જાතිය බෝ කරන්න විතරයි. හිතවිලි තේ එකම එකම එකම න්‍යායපත්‍රයයි තියෙන්නේ. જાතිය බෝ කිරීම. මේ ජීන් එකක් මේ ඥානයක් තව ඊගා પરම්පරාවට දෙන එකට තමයි හිතවිලි හිතන්නේ. කවදාකවත් මේ පැවැත්මක් ගැන මිසක නැවැත්මක් ගැන කතාවක් හිතවිලක නැහැ. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ හරි ලේසි. මට පෙරකදෝරුකම් කරන මිනිස්යාගේ න්‍යාය පත්‍රය මේකයි. ඥානසේ විතරයි භ්‍රමචරියක් කතා කරන්නේ. ඉනි කිසිම සාස්ත්‍රුණ වංශ නමකට කතා කරන්නවත් බැරුව ගියා. මොකද ඒකට හිතුව ජීවත් වෙනවා නම් බෝ කරන්න ඕනේ. බුදුන්සෙත් බෝ කරා. එවිදි ඉතිසල්ලා. ඒක මේක නතර කරන්න පුළුවන්. වෙන කිසිම ආගමක තියෙනවද කියලා බලන්න මේ එහෙම මේ Brahmacharya රකින්න පුළුවන් කියන එක Brahmacharya රකින්න පුළුවන් කියලා හිතවුවත් අම්පිටේ රාහුල ස්වාමීන් වහන්සේ මට කියන පැවිදෙන්න ඉස්සෙල්ලා මහත්තු මහානකම් කරන්න රහත් වෙලා ඉන්න ඕනේ කියලා. මේක නැතුව හිතන්නත් බෑ. එහෙම දෙයක් තියෙන නිසා සුදු ඇඳගත්ත විපතු අහපියව. කොඩ ඉඳගෙන පීනන්න බෑ. දැහැපියව හැබැයි 55ට වැඩි කට්ටිය ගන්න නැහැ කියලා ගන්දරත්න හම්බුව කියනවා. 55ට ඉස්සලා පැන පියවෝ කියලා කියන්නේ. මේ 55 පැනපු කට්ටියට මම කියනවා ලබනාත්ම එන්නේ කියලා සති පහසලට. හතෙන් බාර ගන්න. අවුරුදු හතෙන් බාර ගන්න නැත්නම් බඩදරුවම්ම කාලෙම කියලා දෙනවා අම්මට මේ මේ ගැප් පෙරහැර පාලා බොක්කේ ඉඳන් දෙනවා සතිය උගන්වනවා. බා කනගාටු වෙන්න එපා. අපි සැලසුම හදලා තියෙන ඊගාවාත්මලා සැලසුම හදලා. මොකද මේ චන්ද්‍රතරන්තේ මොකක්වත් කරට බෑ. ඒ මේ නීති දානවා. අර මේ කියනවා නේද මම කියන්නේ. එන්න පෙර ඒ දවස්වල අවුරුදු 55ට අඩු කට්ටිය පෙන්ෂන් ඇරියා. මුලිය වැඩ කටයුතු අඩු වෙනවා කියලා. විරුද්ධ පක්ෂය ඔබතුමාගේ වයස කීයද කියලා 70යි. දැන් ඔබ වහන්සේලා මේ වගේ යෝජනාවක් ගන්න මොලේ වැඩ කරලාද මේ ඇවිල්ලා තින්නේ මොලේ වැඩ නොකරලාද කියලා. වැඩ කරලා රත්තරන් මොලේ එහෙනම් තමුසෙට 70 පුළුවන් නම් ඕයි 65 55 වෙනකෝ මොකද්ද බැරි කියලා ඇහුවා. මීයා නිකන් ආයේ 55ට වැඩි වෙන්නේ නැති වෙන්නේ හිතාගෙන ඉන්නා වගේ වෙන්නේ. දැන් කොච්චර ගාස් යනද තමයි? 35. වරින්කෝ මම දායක් විදියට තමයි කියන්නේ. ඒක නීති කෙනක් දාලා කොහොම කරලා බෑ අපි බලන්න ඕනේ මේ මනුස්සයාට මේ කොන්දප්පන්න තියෙන වැඩ කරන්න පුළුවන් නම් 70 70 පෙන්නත් වැඩ කරන එකයි තියෙන්නේ. හරිද මතකද තාත්තා පැවිදි කරන වෙලාවේ හිටියේ නෑනේ ඒ කාලේ. වන්දි සාන්ද කිව්වලු පැවිදි වෙලා මේ දොරෙන් ගිහිල්ලා අර දොරෙන් එළියට යනකම් හිටියත් ඇති කියලා. කියලා පැවිදි කරා. අනේ ඒ වගේම තමයි ටික දවසක් ඉඳලා දියුර වෙන්නේ. වරණ වෙදේ. ඉතින් මිනිස්සු හරියට උපස්ථාන කරා. එයාට උපස්ථානේ දරා ගන්න බැරුව. හරිදවසන්ට කරන්න බැරි උපස්ථානේ මෙයාට කරා වයසයි. ඉතින් මට දරා ගන්න බැරුව ඊට පස්සේ බෑ බෑ මට පව් සිද්ධ වෙනවා. මේ සිවුරු ඇරියා. ඉතින් පණිසන්ස පැවිදි කරනකොටම කිව්වා මේ දොරෙන් අනක පැවිදි වෙලා එහා දොරෙන් අනකන් තිබුණොත් ඇයි පණිසන්ස හරි යති හරි. පුරතයිද පහලෙකට හිටිය අපේ මේ පරණමාන මාත්‍ය පැවිදිලා ඉන්න ලකේමන ස්වාමීන් වහන්සේ කිව්වා මේ නීතියට විරුද්ධයි මම පැවිදි කරනවා. මං ගිහි කාලේ මගේ කාර්ක සභාවේ ලේකම් මොන ප්‍රශ්නයක් කාටවත් කියන්න බෑ මම බාර ගන්නවා. මම තියාගෙන පැවිදි කරලා මම කරගෙන ඉනවයි කියලා තියාගෙන සැලපුවා. ඊට පස්සේ කේමන් සංසේ ඉන්න කාලෙම මොකද අපත් උනේ. පොහුල්ලල්ලේ අරණේ සේනාසනේ පටන් ගන්න මුල් වෙච්ච කට්ටිය. ඉතින් ඒ වගේ ඉතින් කීකේ කියන්නේ වයද කතාවක් ඒක පරි ධර්ම සාකච්ඡාවට දාලා ගන්න නෙවෙයි. මම කියන්නේ භාවනා ජීවිතය ගත කරගෙන යනකොට දවසම පිරුණු කලයක් වගේ සන්නස මේ පිරිච්ච ස්වභාවයක් දැනෙන. යම් කිසි දෙයකින් අඩුවක් නැති ස්වභාවයක් දැනෙන සන්නස ඒක භාවනාවක ලැබෙන අත්දැකීම. ඒ ඒ සම්පත්‍ති කරගතිය කියලා එකට කියන්නේ සිංහලෙන් පිරිච්ච ගතිය කියලාත් කියනවා. ඒ ලොකු සංචින්නකොට කිව්වේ වර්තමාන මොහොතේ වාඩි වෙලා මම වාඩි වෙලා ඉන්න බව දැනගත්තොත් ඒක සාසන සම්පත්තියක්. මම වාඩි වෙලා ඉන්නවා. ඒක හැම කෙනාටම කරන්න බෑනේ. කරන්න බෑ කියලා කියන වාඩි වෙලා අරක නැහැ මේක නැහැ කියන එක මේක නැහැ මම වාඩි වෙලා ඉන්න ඉච්චර උසස්ම දේ මම කෙරිලා කියලා වාඩි වෙලා ඉන්න බව දැනීම නැත්නම් වාඩි වෙලා ඉන්නට කයට සතිය පිහිටෙන ක්ෂණ සම්පත්තිය කියලා කියනවා සාසනික සම්පත්තිය කියන කියනවා ඊට පිරිච්ච ගතිය කියන එක තමයි කියන්නේ පිරිලා ඉතින් ඒක නිසා හරියට අම්මා ගොඩක් ඉන්න දරුවට ආරසාව පිළිබඳවත් ආහාර පිළිබඳව මොකක්වත් හෙළුව පිළිබඳව ප්‍රශ්නයක් නැහැ නේ අම්මා ගොඩක් කෙනීනේ ඉතින් බුද්ධ ශාසනයට වැටුණට පස්සේ අපි ඒ ඒ සාසන සම්පත්‍ය උකහාගෙන වර්තමාන මොහොත එළඹ පෙළඹ වාසය කරනවා නම් ආයෙ නිවනක් ඕනේ නැහැ. ආයෙ නිවනක් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මොකද හැම වෙලාවෙම ඒකට කියන්නේ තදංග නිබ්බුති කියලා. තදංග කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ නිවිලා. ඒක පවත්තන එකයි තියෙන්නේ. මෙහා පැත්තේ වේල් දාලා තියෙන මේ කටකොල ඇනේ ගියොත් එහෙම. උඩට යන්න බෑ. හිතනත් වේල් ගහනත් වේල් දාලා තියෙනවා. නැත්තම් ආපු ගමන් පයින්නවනේ දැන් බල්ලා යන්නේ වේවැල් දාලා තියෙන කවුද කියලා. අද අත්න ගහට දැම්මයි. වහලෙන් යාවත්තට මාරු වෙන තැන වේවැලක් ගිහලා දැම්ම. ඒකට ගිහිලා පොඩ බලලා පයින්න පුතුමයි පලාතට යන්නේ. ඒක මම මේ දවස්වල හැමදාම පල්ලයට යනවා එක වේවැලක් දාලා යනවා. එක එක එක එක දානවා. ඉතින් ඒ පිරිච්ච ගතිය අන්න නිරාමිෂ සුඛයක් කියලා කියන්නේ. රූප බලලා සද්දහලා ගන්ධ රස පල්ස නෙවෙයි. ඒක මේ විද්‍යන් දන්නේ පරිහ බටේර මේ පරිශන කරන කට්ටිය කියන එකේ උප්පත්තියෙන් මෙන එකක්ද පුහුණුවෙන් ගත් එකක්ද කියලා. ලද දෙයින් සතුටු වෙලා විනෝදෙන් ඉන්න එක කාට හරි උපත්ති මේන සහජගත ලකුණක්ද එහෙනම් පුහුණුවකින් ධර්ම විනයෙන් හදන්න පුළුවන් එකක්ද කියලා. එයා කියනවා 50 50 කියලා. උපත්තිම ලද්දෙන් සතුටුනවා කියන සමහරව ඒ කට්ටිය හොඳ බාලදක්ෂෝ. සූදානම් ශරීරෙම උපදින්නේ මොනවා ලැබුණත් ඒක හදාගෙන ජීවත් වෙනවා. අනික් කට්ටිය නැලබෙච්ච දයක් ගැන කල්පනා කරන මට අරක තිබුණා නම් හරි අප්පා මේක තිබුණා නම් හරි අප්පා කියලා නැති එකමයි හිතන්නේ. කදාක සතුටක් නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ ලද දෙයින් සතුට නොවන කෙනා ලද දෙයින් සතුට වෙන බවට පත් කරන්න අවුරුදු 7ෙන් කරන්න පුළුවන් කියලා. කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි මොලේ වෙනස් කරන්න පුළුවන් කියලා. බටහිරය කියනවා තාම බෑ. උප්පත්ති ක්‍රමෙමයි. කියන්නේ දිව්‍ය නිර්මාණය කරලා තියෙන්නේ ඌ මදි කියන්න බෑ. එහෙනම් ඇති කියන්න බෑ. ඒක හදන්න බෑ කියලා. දැන් මේ කට්ටිය එන්නේ එන්නේ එන්නේ මේ සති මාත්‍රාව තුළ අපේ DNA RNA දක්වා ක්‍රෝමසෝම් දක්වා මයිටොකොන්ඩ්‍රියා දක්වා හැම චිත්තක්ෂණයම වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙනවා. ඒ හොඳ පැත්තට දාන්න පුළුවන් කියන එක මේ දවස්වල හරියට ආටිකල් ලියනවා එක චිත්තක්ෂණයක් භාවනා කරත් ඒක වාර්තාගත වෙනවා කියලා. ඒ මේ මේවවල ක්‍රෝමසෝම් වල වාර්තාගත වෙනවා කියලා. ඉතින් ඒක දැනෙන්න මේ ට්‍රේකට අහු වෙන්න කොච්චර වෙලා ඉන්න ඕනේද? Tamanට දැනට කොච්චර වෙලා යනවද කියන එක ශීඝ්‍ර සාකච්ඡාවක් යනවා මේ වෙලාවේ. භවනා කරන එක කරන කරන හැම චිත්තක්ෂණයක්ම මැනිය කිරිය හැකි වෙනසක් ඥානගතව සිද්ධ වෙනවා. පරිසරයටත් යනවා. භවනා කරන හැම චිත්තක්ෂණයෙන් පිට වෙන කම්පන ශවේග බාහිරේ සනසන සුළුයි. ඒක පිරිචිගතිය කියලා තමයි කියන්නේ. ඒක මේ උපත්තියම ගෙන ආපු එකක්ද ලබාවපන් හැටියට බබා හම්බ වෙලාද නැත්තම් නිස්සන් වන්ට ඇවිල්ලා බණ අහලා වෙලා තියෙනවද කියන එක හරිම මාළුලු සාතික කරලා කියන්නේ. උඹ වෙන්න කොහමද? කන්නේ උඹලා කවුද? මොන බලපං කියලා අපි මොන දෙල්ලම දැම්මත් ඉවරෙල්ල පෙන්නලා. මේ මේ මේ මේ පියාකුසයි මේ ඉන්න බස්සයි දෙන්න ගෙනාපු දවසේ දිව්වා දිවිල්ලක් මේ ධම්ම මේ සුපේසල හමුතු කොටුව තියාගෙන ටැංකිය කාඩු ගියා මරලා තෝනේ දීගෙන ගිහින් දැන් පයින් ගහලා නැහැ මේ දකින්නකොට ඇවිල්ලා පෙරලා යනවා ලොකුයෝ පෙරලන පොඩි එකා තාම බයයි පැට වඩාන්නේ නැහැ අම්මලා බයයි ඇත්ත සත්‍යද කියන්න දන්නේ නැත්තම් හැබැයි ක්‍රියාකාරකම් අඩුයි එන්නේ එන්නේ බයයි ආදරෙන් දැන් දාන ශාලාවට යනවා අර පැලැල්ල දැම්මට පස්සේ පැලැල්ල දැම්මේ අවුවට යනවාට. ඒක නිසා ඇතුළට නෑ දොර ඇරලා තිබ්බත් එන්නේ නෑ බයයි. අපිට හරියට ෂුවර් නෑනේ මොකද්ද කියලා. මම අනිත් එකේ වයර් එක දිගට දැම්මා වේවැල්. මම හිතනවා මන් දාපු නිසා ඉන්නේ නැහැ කියන්නේ කියලා. ඉතින් මේ හැමතෝ හිතන්න පැලැල්ල දාපු නිසා කියලා. පිළිවෙලකින් අහන්න ඕනේ ඉතින්. මොකද නිසා දෙන්නේ නැත්තේ කියලා. කොහොම කොහමරි මොනවාරි කරපළා නිකන් එන්න බෑ ඊයේ කියලා තමයි වර්ක්ෂොප් එක වටේට වේ වේ රැංගිලා. ඒ මං යනකොට මේ වයර් එක එල්ලිලා එකේ කරන් ගන්න. වටේට දාලා. මේක එල්ලිලා වයර් එක හපාගෙන කැරකිනවා මං යනකොට. මම පල්ලයට යනවා මට මොකුත් කරගන්න බෑ මං ගියා. ඕන් දෙයක් කරපක් ගියා. හරි හරිම කපටි. අපේ වෙලාව සමාප්තයි. අපි මෙල්බන් දෙන්නේ හොඳයි බන පාටි ඇහිඳ නැති ඇති අර බන බන ඉන්න වෙලාව තමයි කට්ටුන එකක් කෙරුවත් දන්නේ නැහැ. හොඳයි එහෙමනම් අපි මෙතනින් සාකච්ඡාව නැත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි යම් ධර්ම සාකච්ඡාමේ කුසලයක් එකතු කරා නම් අපි ඒක ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා එත්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුල ධර්ම සාකච්ඡාවක නිමාව සටහන් කරනවා. එත්තාවතා චංගම්මේ